මේ සූත්‍රයේදී විශේෂයෙන්ම මේ භාවනාවක වැඩ යෙදී ගත කර නැත්තඳ දත යුතු කරුණු රාශියක් දැන් අවුරුදු 2000 ගානකට කලින් සරුවචන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී එවකට එතනට රැස් වෙච්ච සිවණක් පිරිසට දේශනා කළා තියෙනවා. ඉතින් එව්වා එදාය තම අද දක්වා මේ සංගීතීකාරක ස්වාමින් වහන්සේලා විසින් හොඳයි සරුයි කියලා හිතලා කටපාඩම් කරගෙන ඉඳ පොත්වල ලියලා අද දක්වාම ඒ සරුවචන් වහන්සේ විසින් දේශිත භාසිත ආකාරයෙන්ම කියවා දක්ව ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් මේ භාවනා කරන කෙනෙකුට ලං කරගත්තාම ඒ භාවනා ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ අඩුම කැඩුම උපකරණ මාර්ගෝපකරණ රාශියකට අතහිත සැපයෙන. මේ මුළු සූත්‍රයම ගත්තොත් මූලික තේමා වශයෙන් තියෙන්නේ ආර්ය මාර්ග සමාධිය ගැන. ආර්ය සම්මා සමාධිය ගැන. වෙන විදිහට කියනවා නම් කෙනෙකු මේ පෘථග්ජන ජීවිතයක ඉඳලා ආර්ය ජීවිතයකටපත් වෙනකොට නැත්නම් දැන් කාලේ පවතින වචනේ කියන සෝවාන් මාර්ග ඥානයටපත් වෙනකොට එයාගේ හිතේ පවතින සමාධිය ගැන මේ සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ ඉන්න සම්මුති වචන වලින් සරුවචනanse විස්තර කරනවා. ඒ නිසා ඒක හරි පෙතක් මාර්ගයක් තීරක් ඇඳලා පෙන්වනවා. ඉතින් ඒ සමාධිය මෙතන අපි පොතේ පතේ භාෂාවෙන් ඉගෙන ගන්නවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මැදුම් පිළිවෙතේ අවසානයේ දැක්වෙන මේ සම්මා සමාධි කියන එකයි ඒක හොඳටම ඔප්නැන් වෙච්ච හොඳටම කුළු ගැන්වෙච්ච අවස්ථාවයි ආර්ය සම්මා සමාධිය කියලා හඳුන්වනවා. ඒ බවට ඉඟියක් මේ සූත්‍රයේ සරුවත්තරසේ සඳහන් කර තිනවා මේ ආර්ය සම්මා සමාධියට පූර්වංගම වෙන්නේ පිරිකර බවටපත් වෙන්නේ ආධාරපකාරක ආසන්න කාරණා බවටපත් වෙන්නේ මේ සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම සම්මා සති කියන මුල් වෙච්ච ඊට කලින් සඳහන් වෙලා තියෙන ඒ මාර්ගාංග මේනොත් මේ වැඩ පිළිවෙලට සම්මා දිට්ඨිය පූර්වංගම් බව පෙරගමන් කරු බව සරුවත් සංසේ සඳහන් කරලා තිනවා අන්න එවැනි සම්මා දිට්ඨියක් කියන්නේ මේකය කියලා වැඩි යොත්තේ මේකයි කියලා යම් කිසි කෙනෙක් දාන සීල භාවනා වශයෙන් තියෙන ගිහි ප්‍රතිපදාව එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වශයෙන් කියන පැවිදි ප්‍රතිපදාව වැඩි වැඩියෙන් කරන්න කරන්න වැඩි වැඩියෙන් අවබෝධ කරගන්න. ඇත්තටම සම්මා දිට්ඨිය හොඳටම කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ මේ ඒක්මීම් එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව වශයෙන් තියෙන සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවලට යෙදී ගත කරනකොට තමයි ඉතින් ඒකට පූර්වංගමේ සීලයකට සමාධියකට ප්‍රඥාවට කෙනෙක් යොමු වෙන්නේ සිල්ලතුම් සමාධිගත පුද්ගලයන් ප්‍රඥාවන්ත පුද්ගලයන් හමු වෙන්නේ හමු වීමට පාර තමයි මේ දාණය හරහා සිද්ධ වෙන්නේ. දන් දෙ නැත්තඳ සිල්වත්ව ඉඳගෙන සිල්ලතුන දන් දීම සමාධි ප්‍රඥා වඩන අයට දන් දීම ආදී දේවල් මහත්ඵල මහානිසංසතික වල විදියට සරුවත් දැන්සේ සඳහන් කරලා තියෙනවා. ඒක කවුරුත් පිළිගන්නවා. නමුත් මේ ඒ ඇත්තෝ දැක්කට ඒ ඇත්තෝ අරමුණු කරාට තමන් සීලක පිළිපිටනකම් තමන් සමාධියක් වඩනකම් තමන් ප්‍රඥාවක් වඩනකම් මේ සම්මාදීත්‍ය ලොකු වෙනසක් ඇති වෙන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ආර්ය සම්මා සමාධියට එනකම් මේ සම්මාදිට්ඨිය ඇති වෙන සියලු වෙනස්කම් ආපහු මකන්න පුළුවන්. ආපහු කැඩෙන්න පුළුවන්, ආපහු නැති වෙන්න පුළුවන්. මේ ආර්ය සම්මා සමාධිය කියන ඉර කියන එලිපත්ත කියන රේඛා පෙන්නට පස්සේ තමයි මේ සම්මා දිට්ඨියේ හැබෑ වෙනසක් ආපසු නොහැරෙන වෙනසක් ඇති කරන්නේ. ඒ නිසායින් පහළ තියෙන කට්ටියගේ සම්මා දිට්ඨිය උසස් වුණත් පහළ තුනත් ඒක ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් පැන්සලෙන් ලියවලා රබර් කැලකින් මකලා ගන්නවා. කළු ලෑල්ලක ලියලා කොට්ටකින් මකලා දැම්මා වගේ. නමුත් ඒ කරගෙන කරගෙන යනකොට ඒව නොකරන කෙනාට වැඩි ඒ පුද්ගලයාට ජීවිතේ හැඩගස්ව ගන්න අනිත් දවසේ අතුරු පාරවල් නොගිහින් කෙලිම යන්න ගොඩාක් ක්‍රමසහ විදි තේරුම් ගන්න පුළුවන්. මේ යෝගාවචර ජීවිතය කියලා කියන්නේ අන්න එවැනි ජීවිතයක් අන්නේ ජීවිතයක මේ සම්මා දිට්ඨිය තන වඩාගෙන යනකොට සරුවචනාංශයේ ඒ සූත්‍රෙ දිගේ කියවන යනකොට ඉතිස්සීමේ තයෝ ධම්මා සම්මාදිට්ඨි අනුපරිවත්තಂತಿ අනුධාව අනුධාව අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ කියලා සඳහන් කරලා තියෙනවා. සරුවචනාංශයේ සඳහන් කරලා තියෙනවා මේ සම්මා සමාධියට ආර්ය සම්මා සමාධියට පෙරගමන් කරුවෙන මේ සම්මා දිට්ඨිය ඉස්සර පස්සර පිරිවර පිරිකර සහිතයි ගමන් කරන්නේ කියලා. ඒක කියනවා රජුරොත් එක්ක යනකොට කඩුවක් අරගත්ත මිනිස්සේ කුඩයක් අරගත්ත මිනිස්සේ නිතරම ගමන් කරනවා. ආරක්ෂාවටත් මේ හේවනටත් ඒ වගේ සම්මාදිච්චය ඉදිරියට යනකොට නිතරම මේ සතියත් සමාධියත් කියන දෙකක් එකතු වෙලා ගමන් කරන්නේ. මේක සාමාන්‍යයෙන් කියන්න පුළුවන් නිදර්ශනයක් විදිහට නුවර පෙරහැර බලන්න ගියැත්තු දකින්නවා. ඒ මාලිගාවේ ඇතා දන්ත ධාතුන් වහන්සේ කරඬුව අරගෙන වඩිනකොට බෑලියැත්තු දෙන්නෙක් යනකොට හරි පිරිච්ච ගතියක් තියෙනවා. පාර පුරා පිරිලා මැද ඉන්න ඒ ඇතා බොහොම කුමාරි වංශයට අයිති බොහොම තේදවත් හොඳ ලකුණු හතක් ඇති ඇතෙක් තමයි සද්දන්ත කුලයේ ඇතෙක් නැත්නම් ඒ ලකුණු හතක් ඇති කුලයක තමයි හත් පොලෙයි කියන වර්ගයක ඇතෙක් තමයි ඔය කරඬුව දරන තරම් පින් තියෙන්නේ. ඒහා සමාන ඇත්ත දෙන්නේ දෙපැත්තේ යනකොට හරි තෙදක් තියෙනවා. ওই ගමේ පන්සල් වල පෙරහැරවල් වල එහෙම නැත්නම් කටන පිංකම් වල තනියතා තමයි යන්නේ. තනියතා තෙදයි. නමුත් අර බෑලේ ඇත්ත දෙන්නත් එක්ක යනකොට පුදුමාකාර තෙද ගතියක් තියෙනවා. අනිත් වගේ මේ සම්මා දිට්ඨිය එනකොට සම්මා දිට්ඨිය වැඩෙනකොට ඒ අනුපරි අනුපරිධාවණය කරන අනුපරිවර්තනය කරන තවත් චෛසික දෙකක් තමයි මේ සරුවචනච හඳුලා දෙන්නේ මේ සම්මා වායාම සහ සම්මා සති කියලා. ඉතින් ඒක අපි වීර්ය චෛතසිකේ සහ සති චෛතසිකේ කියලා හඳුන්වලා දීලා අපි ඊයේ දවසේ මේ සම්මා සතිය කියන චෛතසිකය පිළිබඳව පාඩම් පන්තියේ හඳුනා දීමේ පාඩම් පන්තියේ තිබ්බා. නැත්නම් ඒක පිළිබඳව පුළුවන් තරම් පටන් ගන්න හැටි සාකච්ඡා කළා. ඉතින් ඒක හරි කෙනෙකුට හරි වටිනවා මොකද හුඟාක් බෞද්ධයෝ ඒ සම්මා සතිය කියන එක අහලා නැහැ ඒක අර්ථකථනය දන්නේ නැහැ නිරුක්තිය දන්නේ නැහැ කොහොමද කරන්න කියන එක දන්නේ නැහැ. ඒ නිසා ඒක මේ ජීවිතයට අයිති නැහැ මෛත්‍රී බුදුහාමරංගේ ශාසනය එහෙම නැත්නම් පෙර පිං ඇති වෙලාවක දසපාරමිතා පිරිච්ච වෙලාවක ත්‍රි හේතුක ප්‍රතිසන්ති ඇති වෙලාවක අපි කරන්නේ කියලා ඒක පැත්තකට දාන ගතියක් තමයි සම්ප්‍රදාන කුල බෞද්ධයා ගාව තියෙනවා. නමුත් භාවනා මධ්‍යස්ථාන මේ ලංකාව පුර අපි හිතුවගෙන කියන්න හදන්නේ ඒක එහෙම පැත්තක තියලා හරියන්නේ නැහැ. කවදා හෝ ඒක තියනවද නැද්ද කියලා පරීක්ෂා කරලා බලලා ඒක මොහොත් කරගන්න ඕනේ. ඒක ක්‍රියාවත් කරගන්න ඕනේ. වැඩේට දාන්න ඕනේ. දැම්මට පස්සේ තමයි ඒක වැඩෙන්නේ. ඉතින් ඒ නිසා මේක භාවිතාවේ නැති වුණාට සමහර සූත්‍ර කියවනකොට දැන් හොඳට සතිය වඩපු කෙනාට නැත්නම් පොත්පත් බලන නිතර භාවනා කරන සතිය වඩන කෙනාටත් කවදාකවත් ත්‍රිපිටකය කියවපු නැති කවදාකවත් සතිය ගැන අහපු නැති කෙනාටත් එකක් මතක් කරන්න පුළුවන් මේ සතිය කියන එක උප්පත්තියම හම්බෙන එක. එවෙනස සතිය ප්‍රයත්නයක ප්‍රතිඵලයක් නෙමෙයි. ඉතින් එහෙම කියනකොට ලොකු මේ හැලහැප්පිලක් ඇති වෙන මේ සතිය සඳහා ගොඩාක් කාලයක් ගත මේ එහෙමනම් ඇයි මේ භාවනා නොකර ඉන්න කට්ටියට සතිය වැඩෙන්නේ නැත්තේ? ඇයි මේ භාවනා නොකර නැත්තන්ටත් මේ භාවනා සතිය අඳුල්ලා දෙන්න වෙන්නේ කියලා. මේ සති චෛතසිකය මනුස්ස හිතේ තියෙන චෛතසික එකක්. ඒක කවුරක්වත් අලුතෙන් ගෙනරලා පුරුද්දන්න ඕන එකක් නෙවෙයි. විශේෂයෙන්ම සමිති සූත්‍රය, කිං මූලක සූත්‍රය වගේ ඒවා හොඳට පරීක්ෂා කරලා බලනකොට හැම වෙලාවෙම හැම හිතකම මේ සතිය තියෙනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ සතිය මුළු ගැන්විලා තියෙන්නේ. සතියට අවශ්‍ය තැන දෙන්නේ නැති නිසා ඒ සතියෙන් ඇයෙන්න තියෙන ආනිසංශ ටික ප්‍රයෝජන ටික අපිට ලැබෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් මේ භාවනා කරනවායි කියලා කියන්නේ නැත්නම් සීල සමාධි ප්‍රඥා වඩනවායි කියලා කියන්නේ අප්‍රමාද වෙනවායි කියලා කියන්නේ සතිය වඩනවායි කියලා කියන්නේ උප්පත්තියෙම අපිට ලැබිච්ච මේ සතිය කොන් වෙන්න දෙන්නේ නැතුව මුළු ගන්නෙන්න දෙන්නේ නැතුව අතපල්ලේ වැටෙන්න දෙන්නේ නැතුව ඉස්සරහින් කියන එකයි. ඉතින් මේක පිළිබඳව මගේ ජීවිතේදී මාතුප්පත්ති බෞද්ධෙක් සතිය කියන එක අහලා නම් තිබුණා. නමුත් කවදාකවත් මේ ජීවිතයට අදාළ වෙයි සම්බන්ධ වෙයි කියලා දන්නේ නැහැ. නමුත් ඒක ඉස්සල්ලාම මේ සතිය කියන එක අපේ ආයුධ මල්ලේ කොහොමදක් තියෙනවා. ඒක මල කාලා පැත්තකට වෙලා තියෙන මොකද කවදාකවත් වැඩක් කරන්නේ නැහැ. කවදාකවත් ඒකට තැනක් දීලා නැහැ. නිසා යම් දවසක මේක අරගෙන ඇවිල්ලා අරගෙන ආය මලකටි කරලා ගහලා ගත්තොත් වැඩ ගන්න පුළුවන් බවට ඉස්සල්ලාම කැපිපේන විදියට මතක් කෙරුවේ ඔය නුවර ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය ඇති කරගෝ ඥානපෝනික කියන ජර්මන් ජාතික හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ මේ සතියේ බලමහිමේ කියලා සීහියේ බලමහිමේ කියලා පොත ඉංග්‍රීසියෙන් ලියලා ඔක සිංහලට දාලා තිබ්බා. ඒකේ පෙරවදනෙම ලියලා කියනවා ඇත්තටම අපේ සාමාන්‍ය සම්ප්‍රදාන කුල පොතක කොච්චර කියවත් හම්බ වෙන්නේ නැති එකක් මේ සතිය කියන එක ජාතකෙන්ම හම්බ වෙච්ච එකක්. නමුත් වාසනාවට දන්නේ අවාසනාවට දන්නේ බෞද්ධයා සද්ධාව ඉස්සර කරන්න දන්නේ. වීරිය ඉස්සර කරන්න දන්නේ. සමාධිය කියන එක භාවනා කරන පිළිස බොහෝම ආශාවෙන් අනේ මට ලැබේවා අනේ මට ලැබේවා කියලා හොයනවා. භාවනා කරන නොකරන හැම කෙනා ප්‍රඥාවත් හොයනවා. මේ අවාසනාවන්ත මොකද්දෝ හිතා ගන්න බැරි හේතුවක් නිසා ලංකා ඉතිහාසයේ මේ සතිය කියන එකට තනක් දීම නැත්නම් සතිය කියන එක පස්සට දැමීම අද්භූත ජනක දෙයකින් අමතක වෙලා තියෙනවා. ලංකා ඉතිහාසය දිහා බලනකොට නම් අපිට හේතු කාරණා තියෙනවා මේ ආක්‍රමිකව ඇවිල්ලා අපේ පන්සල් ටික කඩලා දාලා ත්‍රිපිටක විනාශ කරලා බණ භාවනා කරන හාමුදුරන්ට දඬුවම් කරලා ශ්‍රද්ධාවන්තයන්ට දඬුවම් කරලා කලාපපු නිසා මේකේ අර සද්ධා සත්ශීලතුන් සත්‍යත්වුන් තැන් නැතුන. හැබැයි ලංකා ඉතිහාසය විතරක් නෙමෙයි ඒක දිහා බලන බුරුම ඉතිහාසය බැලුවත් තායිලන්ත ඉතිහාසය බැලුවත් මේ සංසිද්ධිය දිගටම වෙලා තියෙනවා. බෞද්ධ ශ්‍රද්ධාව ගරු කරනවා. වීර්ය ගරු කරනවා. සමාධිය ගරු කරනවා. ප්‍රඥාව කරනවා. සත්‍ය කියන එක අහලත් නැහැ, දන්නෙත් නැහැ. ඉතින් මේකට මේ සාමාන්‍ය පුරවැසියෙකුට දොස් කියලා ඇති වැඩක් නැහැ. මේක මොකද්දෝ සිද්ධියක් නිසා ස්වර්ණමය යුගයේදී බුද්ධ ආගමේ බොහොම ජයයට තිබිලා පස්සේ ඒක වැළලීලා තියෙනවා. නමුත් ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා මේ බුද්ධ ජාතියෙන් පස්සේ දැන් ආයෙ ඒක නැගිටිනවා. ආයෙසරයක් මේ සතිපට්ඨානයේ තනක් ඇවිල්ලා සතිය පිහිටීම පිළිබඳව ලොකු ආඩම්බරයෙන් කතා කරලා වෙන මොනවද දන්නේ නැති වුණාට මොන පිනක්වත් කරලා නැති වුණා සතිය ගැන දන්නවනම් එයා බුද්ධ ධර්මයේ 100ක් ලකුණු. බුද්ධ ධර්මයටත් වැඩි බුද්ධ ධර්මයේ 100ට 100ක් ලකුණු ගන්න තත්ත්වයට යනකම් වගේ අද මේක ඉතිහාසගත වෙලා තියෙනවා නැත්නම් අවුරුදු 30ක් 40ක් දැන් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකට අහුවෙච්ච නැති විශාල ජනකාවකුත් ජනතාවකුත් ලංකාවේ ඉන්නවා. මේ භාවනා ජීවිතේ එක නැත්තම් තමන්ගේ ජීවිතේ සම්මාදිට්ඨිය ඇති කිරීමේදී ඉතාමත්ම වැදගත් චෛසිකේ මේ සතියයි ඒක අපි ළඟ දැනටත් තියෙන එක මලකට කාලා තියෙයි. ඒකෙන් වැඩක් කරන්නේ නැහැ. නමුත් කොයි වෙලාවක හරි වැඩ කරන්න පටන් අරගත්තොත් මේ සතිය එයාගේ ඒ විභූතිය පානවා. ඉතින් මේක පෙන්නකොට ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ මෙහෙම චිත්‍රයක් මවනවා. මේ සතිය කියන කෙනා වේදිකාවේ කොයි වෙලාවෙත් නාඩගමේ ඉන්නවා. නමුත් එයාට ප්‍රධාන චරිතය නෙමෙයි හම්බෙලා තියෙන්නේ. එයාගේ චරිතයෙන්ම එයා කුල ඇති කෙනෙක්. වරෙන් ඉස්සරහට කියලා කිව්වේ නැත්නම් එයා මේ පැනලා දෙන જાති කෙනෙක් නෙවෙයි. දැන් කාලේ භාෂාවෙන් කියනවා. මේ ශ්‍රද්ධාව පැනලා දෙන જાති කෙනෙක්. වීරිය පැනලා දෙන જાති කෙනෙක්. සමාධිය පැනලා දෙන જાති කෙනෙක්. ප්‍රඥාව පැනලා දෙන જાති කෙනෙක්. මෙන්න මේ විදිහට ගරු වෙන්න හදන, අයියා වෙන්න හදන, එහෙම නැත්නම් ලොංගෙදි කියලා වීර්යය එහෙම කරදෙන ගතියක් නැහැ. කරාරින වෙලාවල් තියෙනවා. සමාධිය කොච්චර කරාරිනවද කියනවනම් සමහර යෝගාවචරයෝ වහකනවා. මේ උච්චර ලක්ෂණ තිබුණ සමාධිය මට නැති උනායි කියලා මේ බුද්ධ ධර්ම කියලා කියන්නේ මහා කරදරයක් භාවනා කරන්න කියලා මගේ ජීවිතේ නැති වුණා මම මෙච්චර ලස්සන තිබුණ සමාධිය නැති වුණා කියලා වහකන ජීවිත තියෙනවා ප්‍රඥාවත් එමය නමුත් ඒ ස්වාමීන් වහන්සේ සහතික කරලා කියනවා මේ සතිය කවදාකවත් එහෙම වඩන මිනිස්සයාට අවඩක් කරන්නෙත් නෑ අනදරයක් කරන්නෙත් නෑ හැමදාම පෙරමුණ ගන්නවා කියන්නේ. ඒ නිසා සත්පුරුෂයා අසත්පුරුෂයා ප්‍රඥාවන්තයා මෝඩයා එහෙම නැත්නම් භ්‍රමචාරී ජීවිතය ගත කරන නැති කෙනයි කියලා වෙන් කරගන්න හරි ලේසි. නැත්නම් කල්යාණ මිත්‍ය හඳුව ගන්න හරි ලේසි. යම් මිත්‍ත්‍යාවක් හෝ වේවා යම් පුරුෂෙක් හෝ වේවා මේ තමන්ගේ මල්ලේ තියෙන චිත්තසයිසික අතර තියෙන මේ සතිය ඉස්සරහින් තියාගත්ත දවසේ ඉඳලා තියාගන්න හරගත්ත ගත්තක දවසේ ඉඳලා ඒ මනසට හැබෑ වෙනසක් වෙනවා. ඒ මනසට හැබෑම හැබෑ වෙනසක් වෙනවා. ඕක තමයි මේ සතිපට්ඨානය කරනවායි කියලා කියන්නේ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ මේ විස්තරය කරලා ආයේ ස්වාමීන් වහන්සේ කියනවා සතියේ තියෙනවා මෙන්න මෙහෙම ගතියක්. ඒ මොකද්ද? එයාට කවුරු හරි දීලා බුලත් අතක් දීලා වැඳලා කතා කරලා එන්න මේ පෙරමුණ ගන්න මේ සභාපතිකම ගන්න කියලා කිව්වොත් එයා ඇවිල්ලා වාඩි වුණොත් කවදාකවත් පුටුවෙන් බහින්නෙත් නැහැ කියනවා. සතියේට කොයි වෙලාවක හරි ඉස්සරහින් දුනොත් කවදාවත් බහින්නේ නැහැ. ඉත්තෑගෙට කබල්ලා ඇරිඳලා මුත්තාපල් නොයන් කියලා කතාවක් තියෙනවා ගමේ. ඒ වගේ තමයි සතිය. ඉතින් කරගත්තේ නැති කට්ටිය ওই සද්ධාවට, වීරියට, සමාධියට, ප්‍රඥාවට ඇමතිතුමාගේ ලියුම වගේ මන්ත්‍රීතුමාගේ ලියුම කරගෙන පන්නම් අල්ලගෙන ජොබ් ගන්නවා. ඔව් සතියට දෙන්න තැනක් කදාකව කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ. එයා තෙදවත් ඉදිරියට ගිහිල්ලා පාර සකස් කළා දෙනවා. ඉතින් එහෙව් සතියක් සහිත සියලු මිනිසයන් අතර මේ සතිය මේ හා සමාන ගුණ විශේෂයක් ඇති දෙයක් බව දන්න පිරිස තමයි බෞද්ධයෝ කියලා කියන්නේ. නමුත් බෞද්ධයන්ගෙන් 100ට කීයද කියලා බලන්න මේ සතියේ ಗುಣ ටික දන්නේ. නැත්නම් මේ සතිපට්ඨානෙ කියන්නේ දන්නේ. නැත්නම් මේ සතිපට්ඨානයේ සූත්‍රය කියන්නේ පුස්කොළ පොතක ලියලා සුරේක දාගෙන බෙල්ලේ දාගෙන අරස්සාව ලබන එකක් නෙවෙයි. සතිපට්ඨාන කියන්නේ මේ සතිය ඉස්සරහට ගෙනලා වැඳලා අනේ මම ඕනේ දෙයක් දෙන්නම් මේ නායකත්වයේ ගන්න කියලා දුන්නොත් අල්ලලා දුන්නොත් එකක් මතක තියාගන්න ජීවිත තර්ජනය කරන જાතිය ලෙඩක් ආවත් සියලු වස්තු ව්‍යසනයකටපත් උනත් බුදුමාකාර විදිහේ චිත්ත පීඩාවට ආවත් ඒ සතිය හිතෙන් මකලා අයින් කරන්න බෑ. ඒක නිසා ඒ සතිය ගැන කතා කරනකොට ඒ බුදුම ස්වාමීන් වහන්සේ බොහොම ඒ ස්වාමීන් වහන්සේ පණ ජීවිතේ දීලා රකින්නවා මේ සතිය කියන එක. ඒකයි අදත් බුද්ධ භාවනා කරන බුරුම යන්න වෙලා තියෙනවා අපිට. ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මේ සතිය හරියට කයට ආහාරයක් වගේ කියලා. අපි දන්නවා මේ කය නඩත්තු කරන්න ගියාම ගන්න ද්‍රව වායු කියලා ආහාර જાති තුනක් අපිට ඕන. අහපල කණේ වට වගේක් තියෙනවා අපිට බොන જાතියක් තියෙනවා උරණ හුස්ම කියනවා. ඔය කන ආහාර ටික තමයි අපි මේ රසාවල් කරලා ඕවර් ටයිම් කරලා নানা ප්‍රකාර විදියට මේ ජීවිතේ කඹරන්නේ මේ බඩ වියත රකින්න. ඒකට අපි රැකියාවල උසස්සියුන් සඳහා ජඩකම් කරනවා විභාග වලින් පාස් වෙන්න කොපි කරනවා මේ මොන මගුලටවත් නෙවෙයි බඩ රකින්න. මොකද ඒක ලේසියක් නෑ ඉබේ කේන්දරේ ගෑවෙන ලෙඩකේ බඩගිනි. ඒ නිසා බඩ රකින්න ඕනේ. නමුත් අටුවචන් වංශලා කියනවා බඩට ආහාර නැතුව මාස 6ක් 7ක් අතර කාලයක් මිනිසෙකුට ජීවත් වෙන්න පුළුවන්. උපවාස කරලා ආහාර නැතුව ඉන්න පුළුවන්. නමුත් වතුර අපිට ලංකාවගේ රටක නොමිලේ හම්බුණාට වතුර නැතුව දවස් 7කට වැඩි ඉන්න බෑ. මොකද වතුරට එච්චර රණ්ඩු නෑ. හැබැයි ඕස්ට්‍රේලියාව වගේ රටකට ගියොත් වතුරටත් රණ්ඩු තියෙනවා. කැනඩාවේ නෑ. මොකද කැනඩාව ගොඩක් විල් තියෙනවා. ලංකාවෙත් එච්චර ප්‍රශ්නයක් නෑ. නමුත් අපි වතුරට එච්චර සලකන්නේ නෑ. අද තියෙන රෝග වලින් 70ක් විතර වතුර සවුත් වෙලා කරන ලෙඩ. නමුත් ඒකට සලකන්නවත් මතක තියාගන්න ආහාර වගේ මේකෙන් 10න් එකක් ආහාර වලින් මාස 7ක් ඉන්න පුළුවන් 10න් 30න් එකක් දවස් 7ක් ඉන්න බෑ වතුර නැතුව. නමුත් අපි වතුරට එච්චර සලකන්නේ. නමුත් මම මතක් කරලා දෙන්න හදන්නේ ඒිටත් වැඩි ඉතාමත් වැදගත් දේ තමයි වාතය. හුස්ම විනාඩි 7ක්වත් ඉන්න බෑ. විනාඩි 7ක් වාතේ නැති හිටුවම මැරෙනවා. නමුත් අපි වාතයට කොච්චර තුච්ච විදිහටද සලකන්නේ. අපි වාතේ පැකට් කරලා විකුණන්නේ වාතයට හතර මායින් ගහන්නේ නැහැ. වාතයට වර්ග කරන්නේ නැහැ. නමුත් ඒක තමයි තාමත්ම වැදගත් දෙයක්. ඒක නැති වුණොත් විනාඩි 7යි. සාමාන්‍ය heart attack එකක් આવොත් කියනවා විනාඩි 4යි ගත කරන්නේ heart එක නතරුන විනාඩි 4කින් මොලේ මැරලා යනවා. මෙහෙම කියලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ කයට මේ වගේ ආහාර ඕනේ නම් නිකමටවත් හිතෙන්නේ නැද්ද කියලා අහනවා මේ හිතට ආහාර අවශ්‍යයි කියලා. හිතට තියෙන ආහාරේ නොසැලෙන ආහාරේ අපිව පාව නොදෙන ආහාරය තමයි මේ සතිය කියලා කියන්නේ. සතිය නැති නිසා අද හිත ඔක්කොම දූෂ්‍ය වෙලා. අපේ ජීවිතය හැදිලා තියෙන සතිය වඩන්න නෙවෙයි. අපේ ජීවිතය හැදිලා තියෙන බඩ වඩන්නයි ඇස් දෙක පිනවන්ටයි කන පිනවන්ටයි හිත පිනවන්ට නිසා කවදා හරි පුද්ගලයෙක් තමන්ගේ හිත කය දෙකටම ආහාර දෙන්න ඕන කියලා හිතනවා මේ සතිය ගැන පොඩ්ඩක් කල්පනා කරලා දන්නේ නැති දේ හරි කමන්නේ අහගෙන මේ සතිමත් වෙන්න උත්සාහ කරනවා සතිමත් වෙන්න උත්සාහ කරන මනුස්සයාගේ කය හිත දෙක සමබර වෙනවා නැත්නම් ඇස් දෙකක් ඇති මිනිහෙක් වඩටපත් වෙනවා නැත්නම් එක ස්පොට් එකක් වගේ තමයි අපිට වැඩ කරන්න වෙන්නේ ඒක නිසා සංසන්දනාත්මකෝ කෙනෙක් මේ Tamange හිතේ තියෙන මේ සති චෛතසිකේ ඉස්සරහින් තියාගන්න සත්පුරුෂ වෙන්න ඕනේ. ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. තදවත් වෙන්න ඕනේ. යාළුවෙකුට මිත්‍රයෙකුට දෙන වටිනාම තෑග්ග කරගන්න ඕනේ. ඒකට අපි මේ වැඩමුළු පවත්තමේ මේ සතිය ගැන මතක් කරලා දෙන්නේ. ඊට පස්සේ කියනවා දෙක මේ සතිය චෛතසිකය කවුරු හරි දැනගෙන අනේ මේ කොහොම හරි තනවා වඩාගෙන යාට ආනිසංස ගොඩක් තේරෙන්න පටන් ගන්න මේ සතිය යනකොට ඇඟිලියට අඩු වෙනවා හිතේ එකලස වැඩි වෙනවා ගණන් හදන ශක්තිය චිත්‍රාන්දින බලය නිර්මාණශීලීත්වය ප්‍රගතිශීලීත්වය තරුණකම ඔක්කොම අලුත් කරලා දෙනවා නමුත් ඉච්ඡර වඩන සතිය කවදාකවත් කිත්වන්තයෙකුට දෙන්න බෑ කිත්වන්තයා තමා විසින් කරන්න ඕනේ මේ වැඩමුළු පවත්වන්නේ ඇත්තට අපි ඒක හදා බෙදා ගන්න තමයි. නමුත් ගන්න එක දෙනකොට ගන්න එක Tamange වැඩේ. ඉතින් ඒ වෙලාවේදී ඒක ගන්න බෑ අමාරු කියලා පැත්තකට දානවා නම් ඉතින් මේ මුණින් නවපු කලයකට වතුරක් කිරුවා වගේ තමයි. ඒක නිසා මේ සතිය ප්‍රියයන්ද හෝ කිට්ටුවන් දෙන්න හෝ බුදුලි වශයෙන් දෙන්න බෑ. තව කවුරුත් වැඩිව තොරකම් කරන්නත් බෑ. මේක සතියේ තියෙන දෙවෙනි ලක්ෂණය කවදාකවත් සාරුවච්චන් වහන්සේටත් බැරි වුණා මේක රාහුල පුංචි ආම්දුරණ දෙන්න. යශෝදරාව ධනිච්චෙන් පල්ල පෙඟෙනකම් කරන සමාධි නැතිලා යන. ඕන ප්‍රඥාවන්තයෙක් කෙලතොළු වෙනවා. සතිය විතරක්. මේ සති චෛතසිකේ විතරක් ඒ Tamanට මැරෙන්න ඉස්සෙල්ලම මේක පුරුදු කරලා පෙන්නනවා. උඹ ලෙඩ වෙනවා, උඹ වයසට යනවා, උඹ මැරෙනවා මෙන්න මේක දැනගනින් කියලා භාවනා කරනකොට සතිය වඩනකොට ටික ටික Tamanට පෙන්වන්න පටන් ගන්නවා. එනිසා මේ මිනිස්සයා යන්නේ වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, මරණයට කිට්ටු කරන්නේ ඒකට ලෑස්ති වෙලා. ඒ වුණත් මේ හරක් ගාලින්න හරකෙක් මරන්න ඇදගෙන යනවා වගේ හත් දවසකට මේ මිනිහ එල්ලලා මරන්න ඉන්න මිනිහා හත් දවසක් කරුල කාමරේ දාලා ගෙනියනකොට ඔය නව රියල්ලා අනම්මනම් කොයි රියන් වුණත් ගෙනියන්න වෙන්නේ වැලි ගෝණියක් වගේලු. බඩ යන්න පටන් ගන්නකොට හත් දවස් ඇතුළත කන්නත් බෑ බොන්නත් බෑ දැන් ඉතින් හත් දවසෙන් මැරෙන බඳගත්තට පස්සේ ඔය රියන් කතා මොකක්වත් වෙන්නේ නැහැ. එළිය තමයි ඔය ඔක්කොම අතපය විසිකිලි තියෙන්නේ. මරණ මොහොත වෙනකොට ඕක තමයි වෙන්නේ. නමුත් සතියෙන් ජීවත් වෙන මනුස්සයාට මේ තරම් ආනිසංසයක් තියෙනවා. ඒකේ අමාරු වෙලාව වෙනකොට හදලා තියාගන්න. එහෙම නැතුව අමාරුලා වඩන්න බෑ. හතරවෙනි කාරණාව පෙන්නනවා මෙවැනි වූ සතියක් යම් කෙනෙක් වඩනවා නම් මේ ලෝකේ අපිට පේන සම්මුතිය අනුව මේ තරම් ආනිසංස තියෙද්දී සරුවචනාංශේ ශ්‍රී මුකේම දේශනා කරලා තියෙනවා ඒ කායනෝ අයම් බික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමන සත්තකමාය නිබ්බානස සච්චිකිරියාය ඥායසාධිකමාය නිබ්බානස සච්චිකිරියාය කියලා බුදු කෙනෙක් විතරක් කියන ආනිසංස හතකුත් කියනවා ඒ ඔක්කොම අතවාසියට හම්බ වෙනවා. එනිසා සතිය කියන එක නල්ලේ කොටා ගත්තේ නැත්නම්, පපුවේ පච්චක් වහ ගන්නවා වගේ කොටා ගත්තේ නැත්නම් අපේ ජීවිතයේ බොහෝ විට තිරසන් ජීවිතයකට සමාන වෙනවා. තිරසනෙක් වුණත් කමන්නේ කරන්න අමාරුයි ඥානගතව කරන්න බෑ. නමුත් මොන ආගමක කෙනෙක් හරි වේවා, ස්ත්‍රී වේවා, පුරුෂ වේවා මේ සතිය කියන එක අඳුනගත්තා නම් ඒ මනසා මනුස්ස ශිෂ්ටත්වයේ මනුස්ස සભ્યත්වයේ ඉහළම කෙලවරට නිවන් නොදැක්කත්පත් වෙනවා. ඒක නිසා අපේ ඉදිරි ජනතාවට පොඩි උණ්ඩ අපි මේක කොහොම හරි අර චිත්ත බේතක් සීනි වල දවටලා කවන්න වගේ මේ සතිපට්ඨාන මේ සතිය කියන එක පොඩ්ඩක් කියලා දෙන්න වෙනවා. අවාසනාවට වෙලා තියෙන්නේ අද ඉන්න අම්ල තාත්තලා කවුරුත් දන්නේ නැති නිසා අද අම්ල තාත්තලාට සතිය ඉගෙන ගන්න වෙන්නේ දහම් පාසල යන බබාලගෙන් තමයි. එහෙම නැත්නම් ඉංග්‍රීසි දන්න දරුවොත් කියලා දෙයි දෙමව්පියන්. මේක නිකන් හරියට රටාල කන්නා වගේ රටදෙල් කන්නා වගේ වෙලා සතියට අද. ඒක නිකන් බොහොම වැදගත් පන්තියේ කරන වැඩක් පාටපත් වෙලා ඒ නිසා අපේ පරණ සම්ප්‍රදාන කුල දෙමාපියන් මේක නැති වෙලා. ඒ හේතුව ඉතිහාසගත කරුණක් වෙන්නත් පුළුවන් අපේ නොසලකිල්ල වෙන්නත් පුළුවන් යුග පරිණාමයක් වෙන්නත් පුළුවන් කෙසේ නමුත් මේ බුද්ධ ජයන්තිය පස්සේ ආයත් එක නැගිටපු නිසා අපි දැන් කරන්න තියෙන්නේ මේ දහසකුත් වැඩ තියෙද්දි අපිට ඕක කරන්න වෙලා නැහැ කිය කිය පස්සට ගියාට අපිට කිසිම වගතුවක් වෙන්නේ නැහැ. ඩිංගිත්තක් හරි කවන්නේ. කොහෙන් හරි කවන්නේ මේක තොලකට ගා ගන්න වෙනවා රංචිරි කට ගන්නවා වගේ. ඒ නිසා මම නිව්සීලන්තේ එක දවසක් ගිහිල්ලා රිට්‍රීට් එකක් කරන වෙලාවේ වැරදිලා වගේ ආපු හාමුදුරු තුන් හතර නමක් හිටියා. ඒක ස්වාමීන් වහන්සේ නමක් හොඳට මේ පොතපත දන්න හාමුදුරු කෙනෙක්. ලොකු ස්වාමීන් වහන්සේ ළඟ ඉලා හිටපු කෙනෙක් අන්තිමට ඉවර වෙච්ච දවසේ ඒ ඒ අපි වැඩමුළු ඉවර වෙච්ච දවසේ ඒ ස්වාමීන් පොඩි කතාවක් කරා. කතාවක් කිව්වා අපි මේ ධම්මජීව හාමුදුරුව මෙතෙන් ඇවිල්ලා මේ දවස් හත උගන්වනකම් අපි පිරුවානා පොත් වහන්සේ එතනින් ගියාම ධම්මචක්කපවත්තන ජාතක පොත් වහන්සේ කියලා වහන්සේ කිව්වේ පිරුවානා පොත් වහන්සේලා ජාතක පොත් වහන්සේලා තමයි කිව්වා. දැන් මට හිතෙනවා කිව්වා ගෙදර ගියාට පස්සේ දැන් සතිපට්ඨානට සතිපට්ඨාන පොත් වහන්සේ කියන්න වෙයි කියලා. අපි ඔච්චර කල් සැලකුවේ නැහැ කිව්වා සතිපට්ඨානට ඔච්චර නම්බුවක්. අපි වැයුවේ ජාතක පොත් වහන්සේටයි, පිරුවාණ පොත් වහන්සේටයි. පැවිදි වෙලා මෙච්චර පඬිතු විභාග පාස් කරපු අපිවත් හිතුවේ නැහැ ස්වාමීන් වහන්සේ මේ සතිය කියන එක මෙච්චර වටින එකක් කියලා. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ මූලික මොන්ටිසෝරි පාඩමක් කියලා දෙන්න සතිය කියන්නේ මොකද්ද කියලා. ඊයේත් මම මතක් කරා මේ සතිය කියන එක අපි ළඟ කොහොමඩක්වත් තියෙන එකක් අපිට තියෙන්නේ මේ අහක දාලා තිබුණු මේ ආයුධය අරගෙන පොඩ්ඩක් ගාලා මිට තට්ටු කරලා සුද්ධ කරලා ගන්න එක විතරයි. මේ සතිය කියන එක අපට මම ඊයේ බණ අහපු අයට ටිකක් මිහිරි වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ දායක පිරිසකට උදව් වෙයි කියලා හිතලා මම මේ මතක් කරන්නේ. එළඹ සිටි 100 කියලා තමයි මේක ශාස්ත්‍රීය භාෂාවෙන් කියන්නේ. මේ මොහොතේ හිත පවතිනවා නම් ඒක සතිය. ඇයි අපිට එහෙම කියන්න වෙන්නේ අපේ හිත නිතරම තියෙන්නේ ඊයේ හරි හෙට හරි කරන වැඩවල. මේ කවදාකවත් හිත වර්තමාන මොහොතේ නැහැ. ඒක අතුවාචාරින් වහන්සේලා කියනවා දුවන අස්සෙක් උඩ අලපූල් ගෙඩියක් තියන්න හදනවා වගේ අලපූල් ගෙඩිය කොහොම කෙරුවක්වත් දුවන අස්සය අපිට තියන්න බෑ තියෙනකොට වැටෙනවා. කටුසගේ පිට වගේ කියලා කියනවා. ඒ වගේ කිසිම චිත්තක්ෂණයක අපේ දවස පුරා සතියේ නැහැ. ඒක අතීතයේ පශ්චාත්තාපේකෝ අනාගත විකම්පණයක ගත කරනවා. අනිත් එක තමයි මෙතන හිටියට මෙතනත් නැහැ. ඒක gedara ගැන කල්පනා කරනවා, හිත කරන් තියෙන කල්පනා කරනවා, වෙන වෙන තැන්වල තියෙනවා. පිරිසක් එක්ක ඉන්නකොට මා එක්කත් නැහැ, අනිත් කට්ටිය මං ගැන මොකද කියන්නේ, මං ඒගොල්ලෝ ගැන මොකද කියන්නේ කියලා වට ඉන්න පිරිසත් එක්ක තමයි තියෙන්නේ. මේ සති චෛතසිකයෙන් කරන්නේ මොකද්ද මම දැන් මෙතන කියලා ගන්න එකයි. ඉතින් මේ පිරිසෙන් අහන්න පුළුවන් Tamanට මොනවා හරි වැඩක් කරන ගමන් නැත්තම් මේ මම බන කියනවා ඒ වචන ඇහෙනවා Taman ඉඳගෙන ඉන්නවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දැනගන්න අපහසුවක් තියෙනවා. නොහැකියාවක් තියෙනවා. නුසුදුසුකමක් තියෙනවා. ඉතින් විද්‍යුනම් බුද්ධිනම් කාට හරි බෑ ඒක. ඒක අහන්න දෙයක් නැහැ. තද බල වේදනාවක් තියෙනවා නම් බෑ. ඔළුව අංජබජල් වෙලා ඔළුව නරක් වෙලා තියෙන ඒත් බෑ. අපි ඒකට පොඩි ඉඩපාඩුවක් තියලා සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න ගතියක් මානසික ගතියක් තියෙනවා මට දැන් මෙතන ඉන්නවා කියන එකට ගන්න බැරිද කිව්වොත් ඒක තමයි අපි මේ තිරසනෙකුට නැති මිනිස්සෙකුට පමණක් ඇති සුවිශේෂී తত্ত্বය. ඉතින් භාවනා කරනවා කියලා අපි වාඩි වෙලා මොකද කරන්නේ? බලනවා මේ ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉන්න පුළුවන් විදියට. හොඳට වාඩිලා පට්ටල වෙලා සමබර කරගෙන බොහොම හිත කය ලිහිච්ච ස්වරූපෙන් ධානය මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. නැත්නම් මම දැන් මෙතන සක්මන් කරනවා කියලා මෙන්න මෙතෙන්ද හිත ගන්න පුළුවන්ද කියන එකයි ඔච්චර තරම් ආනිසංශ තියෙන්නේ. ඒ විදිහට එක චිත්තක්ෂණයක් හෝ මේ ඉඳගෙන ඉන්න තැනට සක්මන් කරන ගමන් පලාටිකල් ලියන ගමන් කොටකොල් ටිකක් කඩන ගමන්, බොන්චි ටිකක් කඩන ගමන්, පොල් ගාන ගමන්, පොල් මිදිකන ගමන් ඒ කරන වැඩේ දැනගන්න පුළුවන් නම් ඒ සෑම චිත්තක්ෂණයකම සතිය ගන්න පුළුවන් අන්න ඒකට උත්සාහ කරන කෙනාට තේරි මේක ගත්තට රකින්න බෑ. ඒක සතියට හිත එළඹීමට කියන උත්හාන සම්පදා කියලා උපයන්න පුළුවන්. නමුත් ආරක්ක සම්පදාව අමාරුයි. ඊගාව චිත්තක්ෂණයට හිත දුවලා එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා මේකට දෙකක් ඕන එකක් උපයන්න ඕනේ දෙක රකින්න. රකින්න වැඩ පිළිවෙල තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. උපේප සතිය කියන සති මාත්‍රාව කියලා. ඒක එනවා යනවා. ඒක නැවත නැවතත් එක දිගට පවත්වා ගන්න ප්‍රයත්න කරලා සතිය ස්ථාවර කරනවා සතිපට්ඨාන කියලා. ඉතින් සතිපට්ඨානය කරනකොට අපි වාඩි වෙලා භාවනා කරනවා, සක්මන් කරමින් භාවනා කරනවා. එදිනෙදා වැඩ කරන ගමන් ලද ලද අවස්ථාවේ බලනවා තමයි මේ කරන දෙයට හිතියෝ දාන්න. ඉතින් අපි වාඩි වෙලා භාවනා කරන වෙලාවකදී අපිට පුළුවන් නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා සැපසේ සමබරව ලැහත් ලීච ස්වරූපයෙන් කොච්චර වෙලාවක් මට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන්ද කියලා මොන්න තරම් සැප ආසනයක් දුන්නත් බලන්න කොච්චර පොඩි චිත්තක්ෂණයක්ද හිත හිටින්නේ කියලා. ඉස්ලාම සම්බන්ධ වෙච්චි භාවනා වැඩමුළුවේදී ඉන්දියාවෙන් ඉඳලා ආපු ඒ මහසි භාවනා ක්‍රමේ ගුරුවරයෙක් කිව්වේ හුලං කොට්ටයක් උඩ නැත්නම් හුලං උඩ ඉඳගෙන හිටියත් ඉන්න බෑ. නලියනවා. ගාය, කඩි ගාය. හිත ඊටහා මොන්න දේ මොන සැප දුන්නත් මේ හිතේ එක චිත්තක්ෂණ දෙක තුනක් ගත්ත අරමුණු දිගේ යනවයි කියන එක ඉතාමත්ම අමාරුයි. ඉතින් මේ නිසා උඟ දෙනෙක් නොකර අතාරිනවා. ඊට වැඩිය ලාමක කුසල් කරමින් අප්පෝ අපි මේ මේ ಜಾති කුසල් කරලා තිනවා අරක කරලා තිනවා මේකට කරලා තිනවා කියලා කීකිය හිටියට මොන කුසලේ කරලා තිබ්බත් මේක තැනක වඩලා වාඩි වෙලා ඉන්න බව ඒක දැනගන්න බව බොහොම අමාරුයි. මෙහෙම ඉන්න කෙනෙක් අපි හිතමු එහෙම වාඩි වෙලා ඉඳ පුරුදු කරගත්තයි කියලා විනාඩිය 2 3 4 5 ඕක තමයි සભ્યත්වය කියන්නේ. ඕක තමයි හික්මීම කියලා කියන්නේ. ඕක තමයි සීතල වීම කියන්නේ. ඕක තමයි සීල කියලා කියන්නේ. ඒක දැනගෙන අලියන්න නැතුව ඉන්න පුළුවන්. චරවචනාංශ වැඩ ඉන්න කාලේ ඒ වෙන ශාස්ත්‍රුන් වහන්සේගේ ගෝලෙක් ඇවිල්ලා සරුවචනාංශේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන විශාල වර්ණාවක් කරා මේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙහිම පාරයින වාඩිලා ඉඳන්දි පාරේ ගලක් ගිහිල්ලා තිනවා ගල් 500ක් විශාල දුවිලි බලාකාර නැගලා තිනවා ශාස්ත්‍රුන් වහන්සේ එහෙම ඉන්නකොට නැගිටලා බලනකොට මුළු ඇඟ පුරාම දුවිලි නමුත් ගල් ගියේ බව දන්නේ. ඒ තරම් මේ හිටියට මොකද පරිසරෙන් බාධාවක් වෙලා නැහැ කියලා. ඉතින් ඒ නිසා මගේ සාසුන් වහන්සේ බොහෝම හොඳ හික්මීමක් ඇති බොහෝම හොඳ සදාචාරයක් ඇති වටිනා කෙනෙක් කියලා දැන් සරුවචනාංශයට ඇවිල්ලා ඒ සාසුන් වහන්සේ ගෝලයක් කියනවා. එතකොට සරුවචනාංශය අහලා තියෙනවා ඔබ දැකලා තියෙනවද මේ සාසුන් වහන්සේ මේ විදිහට දවස් 7ක් ඉන්නවා. අපෝ එච්චර බෑ කියලා. එහෙනම් ඔබ දැකලා තියෙනවද මේ පැය 6ක් නෑ දවස් 7ක්. දවස් 6ක් ඉන්නවා. නෑ. දවස් 5ක්, දවස් 4ක්, දවස් 3ක්, දවස් 2ක්, දවසක් බෑ. වරුවක් යාමයක් බෑ. පැයක් ඒක ඒක තමයි යාගේ මට්ටම. පැයක් විතර ඉන්න පුළුවන්. සරුවචනස කියනවා ඒකත් ලොකු දෙයක් කියලා. ඒක පැයක් එක විදිහට ඉන්න පුළුවන් ඒකත් ලොකු දෙයක් කියලා. ඒ සරුවචනස කියනවා මට හෝ මගේ ශාවකයෙකුට අවශ්‍ය නම් පැයක් ඉන්න පුළුවන් දෙකක් ඉන්න පුළුවන් තුනක් ඉන්න පුළුවන් යාමයක් ඉන්න පුළුවන් වරුවක් ඉන්න පුළුවන් දවසක් ඉන්නවා උප්පරීමේ පැය දවස් හතක් ඉන්න පුළුවන්. ඕකෙන් තමයි මිනිස්සයා මිනිස්සයා තේරුම් ගන්න ක්‍රමය. මේකෙන් කියන්නේ මේ හිරි වටලා දඩු කඳේ ගහලා කුරුසෙක තියලා එන ගහලා තියාගෙන ඉන්න කන් නෙවෙයි මේ හිත කීකරු කරගත්තොත් සතියෙන් Tamante තමන්ගේ தත්ත්වය රැකගෙන ටිකක් කරලා ඉන්න පුළුවන් ගතිය තියෙනවා ආනේ මේ ඉන්නකොට විතරක් අවස්ථාවක් තියෙනවා හිතට මේ බාහිරේ සරුංගල් අටනවා වෙනුවට මේක ඇතුලේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ විදියට හිත ප්‍රයෝගයෙන් හිත සතියෙන් හිත අප්‍රමාදයෙන් හිත එළඹ සිටීමෙන් මේ කයට නොදැමුවොත් නොයෙදුවොත් මේක මුළු අවුරුදු 100ක් හිටියත් ඒ අවුරුදු 100 මේ ඉන්න පිටදුවපු නන්නත්තර වෙච්ච සවරන් කිලින හිතක් තියෙනවා. හැබැයි මේ පුද්ගලයා දන්නෙත් නෑ මගේ හිතේ තරම පිට ඉන්නේ කියලා. තේරෙන්නේ කවදාද මේක ඇතුළට ගන්න ගිය දවසේ. හරියට කැලේ ඉන්න කුළු මීහරකෙක් ගෙනල්ලා කණුවක බැඳ දවසේ තමයි උගේ කුළු ගතිය පේන්නේ. ඒක නිසා යෙමෙනි කෙනෙක් Tamange හිත එක තම මේ කය මේ මේ මේ මේ ශරීරය මේ කියන කූඩු ඇතුළට හිත ගන්න උත්සාහයක් අත්ත කෙනාට විතරයි තේරෙන්නේ අපි දවස පුරාවට සතිය පුරාවට මාසය පුරාවට අවුරුද්ද පුරාවට කරන්නේ මේ තරම් නන්නත්තර වෙච්ච හිතක් ඇතුව ජීවත් වෙන්නේ කියලා. හරි වෙහෙස කර හිතක්. ඉතින් සරුවචනසගෙන ඉතින් මේක එක සංධාරයක් පුරා පුරුදු කරන අපි කරන්න බෑ අඩු ගන්න එක විනාඩියක් එක දෙකක් තුනක් හතරක් පහක් මේක පවත්වාගෙන යන්න පුළුවන් නම් මේ මම දැන් මෙතන කියලා විශාල ජාග්‍රහණයක් මම මේ කියන්නේ යෝගාවචරයකට පවා අවුරුදු ගණන් භාවනා කරපු යෝගාවචරයකට පවා මේ මම ඉඳගෙන ඉන්නවා කියලා දන්නවනම් ඒක නිවනට විතරයි දෙවෙනි වෙන්නේ. මෙහෙම ඉන්නකොට අපි හිතමු යම් කිසි කෙනෙකුට එහෙම ඇතුළට හිතේ දුවට පස්සේ රූප බලනවා නෙවෙයි ඇස් දෙක වහගන්න කියලා. ශබ්ද අහනවා නෙවෙයි නිශ්ශබ්ද තැනකට යන්නේ. ගන්ධ රස පහස විඳිනවා නෙවෙයි කන් දෙපයි කියලා කියනවා කතා කරන්න දෙපයි කියලා කියනවා. කයෙත් ක්‍රියා කරන්නේ නැතුව නිකාන් මැටි බුද්ධෙක් වාගේ ගල් බමුණෙක් වාගේ ඉන්න කියලා. ඉන්නකොට මොකද වෙන්නේ කියලා බලන්න කියලා. එදි මේ සතිය හරිනම් සද්ධාව නෙවෙයි මේ මම කතා කරන්නේ. පීරියක් නෙවෙයි, සමාධියක් නෙවෙයි, ප්‍රඥාවක් නෙවෙයි. සතිය හරිනම් මේක නිකන් බලවේග පේස කර්මාන්තය ආයතනයක් ඇතුළට ගියා වගේ මේක ඇතුළේ විශාල වැඩ වගයක් කරනවා. ඉඳගෙන ඇස් දෙක ඇස් දෙක නව වහලා හිත ඇතුළට ඉදුවට පස්සේ මේක ඇතුළේ විශාල වැඩ වගයක් කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේ කියන පුළුවන් මේක නතර කරන්න බෑ. මේක පුළුවන් තරම් අඩු වේගෙට අඩු සංසිද්ධියාවකට යන්න කරන්න තියෙන දේ කරන්න කියලා. ඒ නිසා හිතලා මුකුත් කරන්න එපා. මේක නිකන් සැපසේ වාඩි කරලා ඉන්නොත් මොකද වෙන්නේ? සිද්ධ වෙන දෙයට පමණක් ඉඳ තියලා කරන දේවල් නැත කරන්නේ. ඇස් දෙක ඇල්ලස් බෝල කරකවලා රූප බලන්න එපා. බාහිර දේට සද්ද වලට පුළුවන් තරම් අහුන් කන් දෙන්න එපා. කටෙන් කතා කරන්නත් එපා. නාසයෙන් වෙන ගඳ සුවඳ දිගේ හොයාගෙන යන්නත් එපා. එන දෙයක් ආපු දෙයක්. කටේ මොනක හපල රස බලන්න යන්නත් එපා. කයෙන් අතපය චේතනාපූර්වක වෙනස් කරන්න තිබා මෙහෙම හොඳට පහසුකම් සහිතව තැම්පත් කළා මොකද මේකට වෙන්නේ අචේතනිකව මේකේ මොකද වෙන්නේ කියලා බලන්න හිටියොත් සර්වචන්සේ යෝජනාවක් කරන මේ ඉබේ වැටෙන හුස්ම ජීවිතේ පවත්වාගෙන යාමට කරන අන්තිම අවශ්‍යම කරන දේ වැටෙන්න ඉඩ තිබේ වැටේ යුතුයමයි කියලා ප්‍රශ්නයක් නැහැ එතකොට මේ පුද්ගලයාට දැනගන්න පුළුවන් දැන් මම දැන් මෙතන ඉන්නා බවට නයිසાર્ගික ලක්ෂණේ නැත්තුව බැරි ලක්ෂණේ තමයි මේ හුස්ම. මේ ප්‍රාණි. මෙර ප්‍රාණයාමයි කියලා කියනවා. ඉතින් ඒක දැක්කනම් ඔන්න සත්‍ය විශාල තව පියවරක් ඉදිරියට ගියා. හුස්ම අල්ලගෙන දැන් ස්වභාවයෙන් වැටෙන හුස්ම එතනදිත් කියනවා දැන් හුස්ම ආසාය ආයාසයෙන් ගන්න යන්න එපා. පිම්බින්න යන්න එපා නයි වාගේ. ඥානපානේ කරනවා කියලා පිඹින්න ඕනේ නැහැ ස්වභාවයෙන්ම. හැබැයි හුඟ දෙනකොට දන්නේම නැතුව මේ භාවනා කියලා හිතට ගත්තට පස්සේ සාමාන්‍ය කරන හුස්මත් ගන්න බැරුව යනවා. කාලයක් යනවා මේකට. ආන්නේ මේ ඉඳලා යම් ආකාරයට මේ හුස්මත් එක්ක හිත පාත්තන්න පුළුවන් නම් දැන් අර සති මාත්‍රාව ටික ටික ටික ටික පැවැත්ම සතිය ස්ථාපිත වීම හරියට පොල් ගහක් හිටපුවාම මුල් ටික පොළොවට බහැලා සාරේ උරා ගන්න පටන් ගත්තා වගේ. නමුත් අපි එහෙම බලාන ඉන්නකොට එක වෙලාවක නහය බලනවා, තව වෙලාවක උදරේ පිම්බීම හැකිලින් බලනවා, තව වෙලාවකට වෙන එකක් බලනවා කිව්වොත් <clears throat> අර මුල් බැස ගැනීම සිදු වෙන්නේ. පුංචි කාලේ අපිට කියලා දීලා තියෙන මේ අන්දරේ පොල් හිටපු කතාව. අන්දරේ අම්මා කිව්වලු කතා කරලා පොල් ගහක් හිටවන එක මිනිස්සෙක් තරම් වටින දෙයක් කාලයක් පළප්‍රයෝජන ලැබෙනවා. ඒක නිසා පොල් ගහක් හිටවපන්. ඉතින් අන්දරේ හොඳට වල් බලක් කපලා කොම්පෝස්ට් පොර දාලා හතර හතර වලක් කවල පොල් ගහ හිටියවලු. හිටවල ඉවරලා හැන්ද වෙනකම් බලන්න හිටියවලු මේකේ මුල් අධිනකම්. මොනවාක්වත් නැතුව හැන්ද යනකොට කල්පනා වුණලු දැන් මේක තිබ්බොත් මෙච්චර වටනගා හොරු ගෙනියයි කියලා ගෙදර ගෙනත් කියලා රෑම බලනලා පාන්දර ගිහලා ආයෙ හිටියවලු. හිටවල දවස් 30ේම බලන්න හිටියලු මේක පොර අරගෙන අවු අරගෙන වැඩෙන්න ඕනේ. දැන් ආයෙ ගෙදර අරගෙන ගියාලු හොරු ගෙනිච්චොත් මෙච්චර වටනගා දවස් ගාන ගිහලා අම්මා ඇහුවලු කොහොඹ හිටවපු ගහ කියලා මේ තියෙන කියලා බලන්න කරක කන ආටු වෙලා පැය 12ක් ඉඩමේ හිටවනවා පැය 12ක් ගෙදර තියාන බුදිය ගන්න. ඉතින් කොච්චර අමාරු වෙන්නද අම්මට කියලා දෙන්න අන්තර්ගතන ප්‍රධාන විශාල රාජකීය මොලයක් තියෙන විනියක් අන්තර්ගතන කියන්නේ භාවනා කරන යෝගාවචරොත් මේ සතිය පිටවන්න ගියාම හැමතැනම ලිං හරන්නා වගේ එක තැනක ආනාපාන දිහා බලනවා තාතරක බඩේ බලනවා අතන මතලම මෙතන බලනවා එතකොට අන්දරේ පොල් හිටියෝ වගේ තමයි මේක ඇත්තටම යෝගාවචරකේ දෝෂයකුත් නෙමෙයි මේ හිතේ තියෙන නොකෑමනා දහපතුරා පට්ට බඳුරු ගතිය ඊහැටි මේක දැනගෙන කවදා හරි මේ එක තැනක හිත තියාගෙන මට පවත්වන්න පුළුවන් නම් විචිරණ හිතට වැඩිය හොඳයි කියලා අල්ලගන්න පුළුවන් වුණොත් මට ගොඩක් වෙලාට හිත තියෙන්නේ නාසය නැත්තම් උදරය කියලා එක විශාල ජයග්‍රහණයක්. ඒක පවත්තන්න ලේසිත් නෑ. ශබ්ද නිසා, වේදනා නිසා, හිතේ නිසා নানা ප්‍රවිධියට මේ හිත නිතරම පිටණයක් මැද පත්තු කරව පහන් දැල්ල වගේ සැලෙනවා. ඉතින් යෝගාවචරය දන්න දහංගට දානවා මේක එක දිගට පවත්වාගෙන යන්න බාධක ධර්ම කිව්වොත් ඒ යෝගාවචරය අතහැරලා දාලා සාමාන්‍යව භාවනා වැඩමුළු වල තුන්වෙනි දවසේ හිටනකොට තුන් හතර දිනක් යනවා. නානා ප්‍රකාරණා කියන මොකද පුළුවන් තරම් පොර කනවා මේක අල්ලගන්න අහුවෙන්නේ නැති වෙච්චහම නිින්ද යන්නෙත් නැතු වෙනවා බඩගිනිත් නැතු වෙනවා රැයට හීනෙන් නිින්ද බය වෙන්න පටන් ගන්නවා හරියන්නේ නැහැ ඒක ඉතින් දොස් කියන දෙයක් නෙමෙයි මේ එක විදියකට කීකරු කරන්න ගියාම මේ හිතකට වෙන දේ නමුත් ඒක දිගටම කරගෙන යන්න පුළුවන් නම් ගෙදර දොර ඉන්නකොට නම් ඉතින් අපිට එච්චර වෙලා හම්බෙන්නේ නැහැ. ටික ටික හරි කරන්න පුළුවන්. භාවනා මධ්‍යස්ථානට ආපම ඒකට පැය 8ක් 10ක් දානවා. ඉතින් හරි අමාරුයි. හරියට කෝච්චි පාරක බස් එකක් ගෙනියන්න හදනවා. නැත්නම් බස් පාරක කෝච්චියක් ගෙනියන්න හදනවා වගේ හරි අමාරුයි මුල් ටිකේ. මෙතන ඉන්න කෙනෙකුට හරි ගිහිලා තියෙනවා නම් භාවනා කවදාකවත් අනුන්ගෙන් හම්බෙච්ච ආශිර්වාදකින් නෙවෙයි එක හම්බෙලා තියෙන්නේ පොත් කියවලා නෙවෙයි එක හම්බෙලා තියෙන්නේ අදිස්ථාන කරලා නෙවෙයි එක හම්බෙලා තියෙන්නේ දන් දීලා නෙවෙයි එක හම්බෙලා තියෙන්නේ සිල්ලා කරා නෙවෙයි එක හම්බෙලා තියෙන්නේ භාවනා කරලා කාටවත් එක දෙන්න. ඒ නිසා කොහොම හරි අපිට මේ අරමුණක හිත පවත්වාගෙන යන්න පුළුවන් කියන සතිය ටිකක් වෙලා පවත්වාගෙන යන්න පුළුවන් කියන ශක්තිය ආවනම් ඒ මනුස්සයාට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මේ ජීවිතය ඇතුළත මෙතෙක් සංසාරේ කවදාකවත් වෙච්ච නැති. හැබැයි වෙනසකට දොර ඇරෙනවා කියන. මේක පසුගිය දවස්වල ඇත්තටම ඉස්කෝලවල ඉන්න වැදගත් ගුරුවරු තෝරාගෙන ගුරුවරුන්ට වෙනමම අභ්‍යාස දීලා හැම ළමයෙකුටම මේක කියලා දෙන්න විශාල ප්‍රයත්න කරා. අහිංසක වූ සදා මේ සාධාරණෝත් ජාතික මට්ටමේ කරා. හරි අමාරුයි. හැමෝටම මේක හරියන්නේ නැහැ. හරියන මිනිස්සෙක් ඉන්නවනේ හිතා ගන්න තියෙනවා සාසනය විසින් මට විශේෂ අනුග්‍රහයක් කරලා තියෙන්නේ. මම ඒ නිසා ඒක කැප වෙලා කරන්න ඕනේ. ආන්නේම සත්‍ය පවත්වාගෙන යනකොට මේ යෝගාවචරයට ආස්වාද ප්‍රසආචේ ඕ පිම්බීම හැකිලිම දිගේ කරගෙන යනකොට මේකට බඳු වෙන බාධක ධර්ම. ශබ්ද නිසා, වේදනා නිසා, හිතවි නිසා, පාවෙන් නිසා අද ආදරයට කොයිදෝ බාධා නැත්තේ කියලා කතාවක් තියෙනවා. ඒ වගේ තමයි මේ සතියටත් හැම පැත්තෙම බාධායි. ඉතින් යෝගාචර ඒක දැනගෙන දැකගෙන ඒ අත නෑර මේ සතිය ආනාපානිය හෝ පිම්බි මැකිලෙන් පවත්වාගෙන යනවනම් ටික දවසක් යනකොට වැරදි වැරදි ඉඳලා ටික දවසක දැන් නම් මට විනාඩි 10ක් 15ක් මේක හිත පවත්වන්න පුළුවන් කියලා මූණට මූණ දාලා තියාගෙන පුළුවන් වෙලාවක් එනවා. ඒත් එහෙන් මෙහෙන් වට කරගෙන මේ වේදනා මේ ශබ්ද හිතවිලි එනවා. එතකොට යෝගාවචර කියනවා මේ කීකරු කරගත්ත මේ ආනාපානය හොඳට අඛණ්ඩභාවය වැඩි කිරීම සඳහා මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා මෙනෙහි කරමින් අර සති චෛතසිකයට වීර්ය චෛතසිකයෙන් උදව් කරන්න. මේ මෙනෙහි කිරීම සහ සතිය දෙක නිවැරදි එල්ලේ සහ නොනවතින නොනිමි වීර්ය කියන දෙක ඕනම ජීවිත චරිතයක චරිතය හැඩගස්සන චෛතසික දෙක. ආධුනිකයෙකුට ආරම්භකයෙකුට ජීවිතයක් වෙනස් කර ගන්න ඕනේ චෛත්‍යික දෙක තමයි මේ නොනිමි වීර්යයත් නිවැරදි එල්ලයක් කියන එක. මේක හරියට ඊතලෙකින් විදින් ඉගෙන ගන්නවා වගේ ලෑල්ලක් හිටලා පී ගහන් ඉගෙන ගන්නවා වගේ නැත්නම් එල්ලේට වෙඩි තියන් ඉගෙන ගන්නවා වගේ ඒ උණ්ඩේ උපුරන් ඉස්සෙල්ලා හරියට එල්ලේට තියෙනවා. ඊට පස්සේ ඇතුළෙන් පිපිරීම ඒ එල්ලේ දක්වාම ගෙනියන්න උඳ මුණුසම ගෙනියන්න තරම් ශක්තිමත් වෙන්න. වීර්යය මැදි වුණොත් ටාගට් ලෑල්ල යන්න ඉස්සලා උණ්ඩ බිම වැටෙනවා. වීර්යය වැඩි වුණොත් ලෑල්ල බිඳගෙන කඩාගෙන යනවා. ඒ නිසා හරියට ඒකට අවශ්‍ය වීර්යයක් ඕන. ඒ වගේම එල්ලේ හරියට ආවේ නැත්නම් විද්‍ය පැඳුරට විද්‍යාවට වැදුනේ පඳුරට කියලා ලෑල්ලවත් වදින්නේ නැහැ. ඒ නිසා එල්ලේ සහ ඒ අවශ්‍ය වීර්ය කියන එක අපි ගිනි පෙට්ටියකට කූර ගහනකොට තිබිය යුතු ගුණ දෙකක්. ගිනි පෙට්ටියට කූර ගහනකොට ඒක નિયમિત කෝණයක් තියෙනවා ඒකටම වදින්න ඕන. වැදිලා එක බරක් වැටෙන්න ඕන. වැටුනොත් ගිනි පුළුංගක් පයි. එහෙම නැතුව කෙලින්ම ගිනි කුරට ඇනගෙන ඇනගෙන ගියොත් පීයෙන් අනිනා වගේ කොච්චර වෙලා යන්නත් ගිනි කුරපත් වෙයි. ගිනි පෙට්ටියට සමාන්තරව කොච්චර ගැහුවත් හරියන්නේ නැහැ. ඒක හරියට කෝණයක් තියෙන ඒ කෝණෙන් ඒ බර දාපු ගමන් ගිනි කුපුලක් පයින්. ආන්නේ වගේ තමයි Taman ඉස්සරහට යනකොට යනකොට මේ අහම්බෙන් හරිය සතිය කියලා කරන්න පුළුවන් මට්ටමට මෙච්චර වීරියක් මේ වෙලාවට ඕනේ මෙච්චර එල්ලයක් මේකට ඕනේ කියලා Tamante තේරෙන්න පටන් අර ගන්නකොට ඉඳගෙන කරන භාවනා නෙවෙයි සක්මනීදි පවා එදිනදා වැඩවල පවා Tamante තේරෙන්න පටන් අර ගන්නවා මේ දෙක එකලස් වුණොත් නිවැරදි එල්ලයක් නොනිමි වීරයත් බ්‍රහ්මයාටවත් බාධා කරන්න බෑ. මාරයාට බාධා කරන්නත් බෑ. මොන කෙලෙස් තිබුණත් කොච්චර පව් කරලා තිබ්බත් මේ චිත්තක්ෂණේ කඩන්න බෑ. ඊවැරදි එල්ලෙයි අවශ්‍ය කරන්නා වූ වීරියයි තියෙනවා නම් Taman සම්පූර්ණ දාමතික දුර්දාන්ත කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ වැඩේ කඩන්න ඒ කරපු අකුසල කර්ම හරියන්නේ නැහැ. ඒ හරියනවා නම් අකුසල කර්මයක් කියලා කියනවා ආනන්තරිය අකුසල කර්මයක් වෙන්න ඕනේ. අපේ රජාසත් රජුරණ කරගන්න බැරිව. මොකද ඒ ජීවිතේම තාත්තා මරලා තිබුණ නිසා හිත එකලස් වෙන්නේ නැහැ. නමුත් එච්චර අපරාධ කරලා නැති ඕන කෙනෙකුට ඒ සියලු අපරාධ ගෙවම් කරන්න පුළුවන් බලවත් චිත්තක්ෂණයක් බලවත් ගිනි පුළඟක් ඇති කරන්න පුළුවන් හරියට ආස්වාසය වෙනකොට ආස්වාසය දන්නවා ප්‍රස්වාසය වෙනකොට ප්‍රස්වාසය දන්නවා ඒ නිසා සම්මා දිට්ඨිය ඇති කිරීමට මේ සම්මා වායාම සම්මා සති කියන මේ චෛසික දෙක අනුපරිවත්තන්ති අනුපරිධාවන්ති කියලා සරුවත්ංශය සඳහන් කරලා තියෙනවා. යම් වෙලාවක නිවැරදි එල්ල ලැබුණා නම් යම් වෙලාවක ඒකට ඕනේ අවශ්‍ය කරන්නා වූ නිවැරදි ව්‍යායාමයේ වීර්ය ශක්තිය යෙදුණා නම් එතන ගිනි පුළඟක් පයි. ගිනි කුර වදිනකොට ගිනි කුරපත් වෙනවා. ඉතින් මේක ළමිෂියෙකුට හරි ඉලන්දාරියෙකුට අල්ලලා දුන්නොත් මේක ලස්සන විනෝදාංශයක් වෙන හැම වෙලාවෙදීම මොන වැඩේ කළත් මොන මානසික ආවේගයක් හිතේ තිබුණත් ඒ වැඩේට ඒ ආවේගයට හිත යෙදුවොත් ඒක අසුචි පිටක් වුණත් ඒක රත්තරන් වුණත් ඒකේ මොකද වෙන්නේ කියලා දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. මෙන්න මේක මේ නිවැරදි එල්ලේ සහ මේ නොනිමි වීර්ය දිගට පාත්තගෙන යන්න යන්න යන්න යන්න යන්න යෝගාවචරය යම් ක්‍රම යම් විදි Taman තුලින් ඉගෙන ගන්නවනම් ඒ යෝගාවචරය ඊට පස්සේ බලනවා බාධක තියෙද්දි ශබ්ද ඇහෙද්දි වේදනා තියෙද්දි හිතවිලි තියෙද්දි මට මේ ආනාපානෙ මට මේ හුස්ම රැල්ල බලන්න බැරිද කියලා. මේ ප්‍රයත්නේ හරියන්න හරියන්න ඔබ ඉස්සල්ලාම නම් සද්ද නැත්ැනකට යන්න ඕනේ කැත්ත. ඒක වාහනයක් පදින්න පුරුදු වෙනකොට අපි මිනිස්සු නැත්නම්ක වාහන නැත්නම්ක තමයි පුරුදු කරන්නේ. ඊට පස්සේ පුරුදු වුණාට පස්සේ ටිකක් මිනිස්සු ඉන්න, ටිකක් ශබ්ද තියෙන, ටිකක් වාහන තියෙන තැනක පුරුදු කරනවා. එන්න එන්න එන්න එන්න හොඳ පොලක් මැදින් වාහනේ අරගෙන යමි. හප්ප ගන්න නැතුව යන්න වගේ මේ ශබ්ද මේ වේදනා මේ හිතවිලි මැද මගේ තියෙන පෞෂත්වයේ මෙච්චරයි මම පෙර පින් කරා නම් මේකෙන් තමයි මට දැනගන්න පුළුවන් වෙන්නේ. මට බැරිද ප්‍රයත්න අතහරින්න නැතුව මේක දිගේ යන්න කියලා. ඒ යෝගාවචරය මේක විනෝදාංශයක් කරගත්තොත් එතෙන්දි කියනවා මේ සතිය සති ඉන්ද්‍රියක් බවට පත් වෙනවා කියන්නේ. නායකත්වයක් දෙන්න පුරුදු වෙනවා. ශ්‍රද්ධාව නැති වුණත්, සමාධිය නැති වුණත්, ප්‍රඥාව නැති වුණත් සතියේ ඉන්ද්‍රියක් වෙන්න පටන් ගන්නවා. ඉන්ද්‍ර කියලා කියන සක්‍ර දෙවීන්ද්‍රයටත් ඉන්ද්‍රිය ඉන්ද්‍ර කියන වචනේ ගින්නට කියන වචනයක් සූර්යාටත් කියනවා. නායකත්වයක් දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ මිනිස්යාගේ ජීවිතේට සදාචාරාත්මක පිටකොන්දක් හැදෙන්න පටන් ගන්නවා. නිසා කොයි දේ කළත් බලන්න මේ කරන දෙයට එළඹ ඉන්න පුළුවන්. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දාන්න. ඉදිරියට යනකොට ඉදිරියට යන බව දාන්න. පස්සට යනකොට පස්සට යන බව දාන්න. පැත්ත බලනකොට පැත්ත බලන බව දාන්න. ඉදිරිය බලනකොට ඉදිරිය බලන බව දාන්නවා. මේ ආදි වශයෙන් ලදලද චිත්තක්ෂණයේ ඒකේ දැනගන්නා ශක්තිය මානවයා මුලින්ම ලැබපු එකක්. මේක මෙච්චරකල් උරගාලා බලපු නැති නිසා අපි මේ බලන දේවල් වල හොඳ නරක හරි වැරදි සාධාන අසාධානකම් බලන්න ගිහිල්ලා බලන දේ දැක ගන්න බැරි තරම් තරල විල්ලක් තියෙනවා. යම් වෙලාවක යෝගාවචරයා මේ විදිහට මේ සතිය කියන එකට ක්‍රමවේදයක් තියෙන ක්‍රමවේදය දැනගත්තොත් නිවර්දි එල්ලේසා නොනිමි වීරියකින් හරියන සාර්ථක වෙන අවස්ථා වැඩි ඒක පීයක් ගහන්න පටන් ගන්නකොට ලෑල්ලට වදින්නේ නැති වුණාට ඊයක් විදලා හරියට එල්ලට වදින්නේ නැති වුණාට වැදුනට පස්සේ ධෛර්යවත් වෙලා ඉදිරියට කරන්න වගේ වැඩිගෙන වැඩිගෙන යන වෙලාවෙ වැඩි වෙනවා වගේ මේ සතිය පටන් ගත්තට පස්සේ තමයි මේ වගේ භාවනා මධ්‍යස්ථාන වලට එන්නේ හොයාගෙන යන්නේ වරුවක් හමාරක් එක දිගට කරන තරම් කුසල ඡන්දයක් පාඩපත් වෙන්නේ ඒක කවදාකවත් රජයකින්වත් බුද්ධ සාසන මාත්‍යංශයකින්වත් ගහලා බැනලා දඬුවම් දීලා මේ ඊරිය දානවා කියවට හරියන්නේ නැහැ. තමා තුළම මේ සතිය ඉන්ද්‍රිය මට්ටමට නැගෙන්න ඕනේ. ඉන්ද්‍රිය මට්ට නැගුණාට පස්සේ ඒ මිනිස්යාට මොන සැප දෙන්නම් කිව්වත් මොනවා කරත් යාට තේරෙන පටන් ගන්නවා කරගෙන යන අතර වාද්‍ය මේ සතිය වැඩිම කරන්නත් පුළුවන් ඒක කරන්න කරන්න කරන්න වෙනදා පැය 7-8 කරන වැඩේ පැයෙන් දෙකෙන් කරන්න පුළුවන් ශක්තියක් එනවා ඒක ඇබ්බැහියට යනවා ඒ ඇබ්බැහිය නිසා වටවලලියම නතර කරලා පඳුරට ගහිලා නැතර කරලා හාවට විදින්න පුළුවන් ශක්තිය එන්න පටන් ගත්තට පස්සේ ඒ මිනිස්යාට කර්මාවරණ තිබුණා නම් පෙර කරන ලද අකුසල කර්ම නිසා එහෙම නැත්නම් කෙලෙස් ආවරණ තිබුණා නම් එහෙම නැත්නම් වැරදි ගති සහජ පුරුදු මේ ඔක්කොම හරහා යෑමේ දක්ෂකමක් ඇති ඒ මනසට සම්මා දිට්ඨිය කියන එක පහරන මම මෙතෙක් කල මේ කයමට බැයිවට බඩකට පුරවන්නට දඟලපු ජීවිතේ මේ බඩකට පුරවන ගමන් වෙන සංගතිය මොකද්ද කියලා දැනගන්න. මේ සම්මා දිට්ඨිය එනකොට ඒ පුද්ගලයාට මේ සම්මා වායාමයේ සහ සම්මා සතිය කියන චෛසික දෙක අර බෑල යන ඇතු දෙන්නා වගේ උත්සාහ කරනකොට සරුවච්චන් වහන්සේ සඳහන් කර තියෙන මේ සම්මා වායාමයේ කියන්නේ යහපත් වෑයම ඒ මිනිස්යාට උගන්වනවා මේ වැරදි ජීවන රටාවක ඉන්න ගමන් මේක දිනු කරන්න බෑ කියන. එයාට සම්මා ආජීවය පිළිබඳව හැඟීමක් එන්න පටන් ගන්නවා මං වගේ කෙනෙක් සතුම් මරමින්, හොරකම් කරමින්, වශවිෂ වෙනදාම් කරමින්, මස් වෙනදාම් කරමින්, ස්ත්‍රීන් වෛශ්‍ය වෘත්තිය යොදවමින් ඒ සල්ලි වලින් ජීවත් වෙනකොට මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා සීලයේ තියෙන මේ ආජීව පාරිශුද්ධ සීලය ඒ පුද්ගලයාට දැනෙන්න පටන් ගන්නවා නිකන් ඇහැට ගුණක් කරනවා වගේ. කෑවට අල්ලන්නේ. ඒවා yaadෙන්නේ නැහැ. මෙච්චර කල් නෑ මේ සතිය නැතුව ඉන්න තාක්කල් බලල්ලා මැරුවත් කමන්නේ ඥාව ගන්න නැහැ සල්ලි. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මේ මනුස්සයා වග වෙන්න පටන් ගන්නවා. එයාගේ ආජීවය පිළිබඳ මනුස්සයාට දැනුමක් එනවා. මේකෙන්දි මම මේ කාටවත් කිය කියලා හරියන්නේ මම මේක හදාගන්න ඕනේ කියලා. ඒ වගේම සතිචෛතසිකයේ මේ ඉන්ද්‍රිය මට්ටමට යනකොට එයාට තේරෙනවා ලෝකේ කොච්චර විෂම දේවල් තිබුණත් ලෝකේ කොච්චර කාමභෝගී වුණත් මගේ ඉඳුරන් ටික මගේ ඇහැ කන දිවනාසය සංවර කරනවා නම් ওই මොකකින්වත් මට බාධා වෙන්න බෑ. ඉස්සෙල්නම් මේ ලෝකෙ මට්ටම් කරන්න හදනවා ලෝකේ කාමෙන් නැති කරන්න හදනවා සදාචාර වෙන්න හදනවා සමිච්ච පිහිටවනවා নানা ආකාර විප්ලව තර්ජන ගර්ජන කරනවා දැන් තියෙන තමන්ගේ ඇස්වල කනේ නාසයේ දිවේ තියෙන නොසන්ඩාල ගති නිසායි මේ බාහිර දේවල් කරදර වෙන නිසා ඉඳුරන් দমনය කිරීම ඉන්දිය සංවරය පැත්තෙන් සතිය උදව් කරන අතර සම්මා වායාමය ආජීවය ගැන කතා කරනවා. ඉතින් අද මේ බණ භාවනා කරන ගිහියන්ගේ පැත්ත ගැන කල්පනා කරනකොට ඒ ගිහියට ඔලොමල නැත්තම් මේක තේරුම් ගන්නේ මම මේ යන ජීවන රටාව මට මේකට ගැලපෙන්නේ නැහැ කියලා. පිටකෙන් පෙන්ලා දුන්නොත් හරියට තරහ යනවා. එහෙම නැතුව කාට හරි කිව්වොත් මේ ලෝකේ නෙවෙයි කෙලස් තියෙන තමන්ගේ ඉඳුරංගේ දමනය තුළ තුරයි ඒක නිසා ගල හොඳ නම් අබරුකහමක් වේද කියලා කවුරු මොන විදිය බහුරු කෝලම් පෑවත් තමන් ඉන්දිය দমনයක් ඇති කර ගන්නව නම් හරියට වර්ෂාව තියෙන වෙලාවක Tamanට රේන් කෝට් එකක් හම්බ වෙනවා නම් ඒ වැස්ස තිබුණා කම තමන්ට යන්න පුළුවන්. කුඩයක් තියෙනවා නම් තමන්ට යන්න පුළුවන්. එතකොට අනික් මිනිස්සු තැන් තැන් වලට වෙලා යන්න බැරුව හිර වෙලා ඉඳද්දි තමන්ට යන්න පුළුවන් බව මේ ලෝකයේ තියෙන මේ බාධාවල් වලදී මේ සතිය ආරක්ෂාව. උංගෝ දෙනෙක් හිතනවා මේක ඉන්ද්‍රජාල තියෙනවා මේක ඇතුලේ গুপ্ত දේවල් තියෙනවා මේකේ අදිමානසික බලවේග තියෙනවා මොන මගුලක්වත් නැහැ. කියන්නේ තමන්ගේ ඉදරන් দমনය කරගන්න පුළුවන් නම් ඔය යක්කුත් බයයි, දෙයියොත් බයයි, බ්‍රහ්මයාත් බයයි, මොකක් බයයි. කාටවත් බෑ දමනය කරන්න බෑ. ඒ ඉන්ද්‍රිය දමනය අනිත් පැත්තෙන් සතිය නැති මනුස්සයාට කොහොමඩක්වත් බෑ. ඉන්ද්‍රිය දමනය කියලා කියන්නේ මේ ඇහැ කීකරු කරගන්න. කන, නාසය, දිව, කය, මන. අපි මේකට සීලය කියලාත් කියනවා. සදාචාරය කියලාත් කියනවා. බයලජ්ජාව කියලා කියනවා. ඉතින් උඟ දෙනෙක් මේ බයලජ්ජාව සීලේ තර්ජන කර්තන වලින් කරන්න හදනවා සරුවචනන්සේ විතරයි ඉස්ලාම මතාවට කිව්වේ විද්‍යා දදාති විනය. මනුෂයාගේ විනයක් හැදෙන්නේ මනුෂයාගේ ඇතුලේ තියෙන විද්‍යාවෙන් නැත්නම් අවිද්‍යාවෙන් නෙවෙයි. ඒ නිසා අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ පොට්ට අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඒ කිසිසේත්ම නැහැ විනය පිළිබඳ කතා කරන්නේ ඒක ගැන කතා කරනකොට කියනවා අද ජනාධිපති මම මේ ඉන්න ආණ්ඩුව ගැන කතා කරනවා නෙමෙයි ජනාධිපති බයයිලු අධ්‍යාපන ඇමතිවරයාට ඒ මනුස්සයා මේක හදලා දුන්නේ නැත්නම් එහෙම රට යන්නේ පාරෙන් පිට පයින්නවනේ. ඉතින් ඒ නිසා කියනවලු පුළුවන් තරම් මේ කොච්චර කෙරුවක් කමන්නේ මේ ළමින්ගේ අධ්‍යාපනය හදපල්ලයි කියලා අධ්‍යාපන ඇමතිවරට යාප් වෙනවාදී අධ්‍යාපන ඇමතිවරට මේක අමාරුයි ඕම කිව්වට කියලා තියෙන නිසා ජනාධිපති නැත්නම් ආගමැති පුළුවන් තරම් උදව් වෙනවා. ආගම ඊට පස්සේ ඒ ඒ ඒ අධ්‍යාපන ඇමතිවරයා ඌ හරිය බයලු පර්මනන්ට් සෙක්‍රටරිට. ඉස්තිර ලේකම්ට ගිහිලා කියනවලු මට මෙහෙම තද බලපෑමක් තියෙනවා ජන අධිපතිතුමාගෙමුත් ජනාධිපතිතුමාගෙමුත් ඒ නිසා කොහොම හරි අධ්‍යාපන අංශය හදලා දෙන්නේ කියලා. ඒ වanse කියනවලු එහෙම කරන්න පුළුවන්ද සර් මේක මේ ළමයි කියන එක මේම කන්ට්‍රෝල් කරන්න බෑ ඒක නිසා මේක එක්කෙනෙකුට කරන දෙයක් නෙවෙයි කියලා ඒ උනාට ඇමතිවරයා කෑ ගහන ඇතුළු අර බය කොහොම හරි කරලා දෙනවා. ඉතින් එයා කතා කරලා කියනවලු එයාගේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට මට මෙහෙම වැඩක් ඇවිල්ලා තියෙනවා පුදුමාකාර බය ගෞරවයෙන් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු කියන ඔය සර් කතා කරුවට හරියන්නේ නැහැ මේක බොහොම බරපතල වැඩක් කියලා. ඉතින් ඉස්තිරි ඇමතිවරයා ඉස්තිරි ලේකම්තුමා හරියට බයලු කටයුතු කරන්නේ අධ්‍යාපන අධ්‍යක්ෂකලට. අධ්‍යක්ෂකලා ගිහිල්ලා ලොකු සර්ලට කියනවලු අනේ කොහොම හරි කරලා මේ ළමයි ටික කීකරු හදලා කරගෙන ඉන්න මේක විශාල බලපෑමක් තියෙන කියලා. ඒගොල්ලෝ කියනවලු එහෙම කිව්වට අහන්නේ නැහනේ. ඊට පස්සේ ඒගොල්ලෝ පොම්බනවලු උපගුරුවරුන්ට. අනේ කොහොම හරි කරලා ළමයි ටික කීකරු කරගන්න මේක පිළිවෙලක් කරන්න අපේ ඉස්කෝලේ හොඳම විනය ඉස්කෝලයක් අනිත්. උපගුරුවරයා ගිහින් ළමයින්ට කියනවලු ඒක මොකාවක් කිව්වොත් අන්නතු. ඌ මොකාටවත් බය නැහැ. අද ඉන්න ළමයි අධ්‍යාපනයේ මොකාටවත් බය නැහැ. ඔන්න ඔහම විනයක් අද තියෙන්නේ. අපි හිතනවා මේ ඉහළට යන්න යන්න අධ්‍යාපනයට යන යන මේ මිනිස්සු හැදෙයි කීකරු වෙයි කියලා. බලන්න අද විශ්වවිද්‍යාලයක් කරන ගත්තොත් අවුරුද්දෙන් කොච්චර කාලයක් වහලා තියෙන්නේ කියලා. මම යන වෙලාවේදී 75 දී 74 රෙජිස්ටර් වෙන්න ඕනේ අපි රෙජිස්ටර් උනේ 75යි. මම මේ ළඟදී දොස්තර මහත්තයෙක් දැකලා ඇහුවා මේ හරි තරුව වයසේදී වගේ ඩිග්‍රී අරන් තියනවා කියලා. එයාට උගන්වන ප්‍රොෆෙසර් කියනවා පිස්සුද ස්වාමීන් වහන්සේ මෙයාක අවුරුදු 5ක් පමණයි විශ්වවිද්‍යාලය ඇතුළේදීම කෝස් එකට අවුරුදු 5ක් වැඩිපුර ගියාලු ස්ට්‍රයික් කරලා. ඒ අවුරුදු පහෙන් කලින් ආව නම් මෙයාට මේ වෙලාවට MD එකක් කරගන්න තිබුණායි කියලා. ඒ නිසා අධ්‍යාපන ශාස්ත්‍රයේ කිසිම විනයක් නැහැ. ඒක අපි තුලත් ගත්තොත් අපි කොච්චර ඉගෙන ගත්තත් අපි තුල මේ ඉන්දිය සංවරය නැත්තම් ඇහකන දිවනාසය ඇඟුම්ම දහැරලා තියෙනවා නම් කොහෙ ගියත් කුණම තමයි අල්ලන්නේ. ඒ වගේම තමයි ඉන්දිය සංවරය ඇතිකරන්න ශ්‍රද්ධාවෙන් කරන්න පුළුවන් හැබැයි ස්ථාවර කරලා කියන්න බෑ. වීරියෙන් තටමගෙන ඉන්න පුළුවන් සෙනග ඉන්න තැන පොලිසිය ඉන්න තැන ඉන්දිය සංවර කරගෙන ඉන්න පුළුවන් නමුත් ඒක නැති වෙච්ච ගමන් කරන්න බෑ. සමාධියෙන් අල්ලන්න පුළුවන් ප්‍රඥාවෙන් අල්ලන්න පුළුවන් නමුත් ඒ සෑම දෙයක්ම yaadෙන්නේ කවදා හෝ Tamanට මේ මම මේ ඉන්දිය සංවරය කරන්නේ රට්ටු රවට්ටන්න නෙවෙයි ලාභයට සත්කාරෙත් නෙවෙයි සම්මානෙට සිලෝකෙත් නෙවෙයි දවල් එකයි දවල් මිගෙල් රෑ දානියෙල් නෙවෙයි මේක නැතුව මේක ඉදිරියට යන්න බෑ කියලා තේරෙන්නේ කවදා හෝ මේ ඉන්දිය සංවරයේට සතිය ආධාර ලැබිච්ච දවසේ නිසා දෙමව්පියන්ට ඕනේ නම් දරුවන්ගේ සමගියක් අවුලේ සමගියක් දෙමව්පියන්ට සිද්ධ වෙනවා Tamanටත් සතුටුමත් වෙලා මේ දරුවන්ට මේ අධ්‍යාපනය දෙන ගමන් ටිකක් හරි කමන්නේ මේ කියලා දෙන්න. අද දෙමාපියෝ ඒ වෙනුවට කරන්නේ මොකන්ද? ඉඩම් බූදල් තියලා හරි කමන්නේ පිටරට ගිහිල්ලා හරි කමන්නේ කට්ටියට ඩිප්ලෝමා එකක් කරන් දීලා උපාධියක් කරන් දීලා PhD එකක් කරන් දෙන්න හදනවා. නමුත් ඕනේ ළමයට කතා කරලා බලන්න උගේ වැඩේම අම්මට අප්පට වෛර කරන එක. ඒක බටහිර රටවල 100 200ක් ප්‍රකටයි. ප්‍රසිද්ධයි. දරුවන්ගේ වැඩේම දෙමාපියන්ට වෛර කරනවා. මම ඉතින් දැක්කා ඒ ආශාන්තර යන ගමන් පෙන්නන ඒ ෆිල්ම් එකක දෙමාපියන්ට වෛර කරන දරුවන් කීකරු කරන්න වෙනම උපදේශකෙක් ඇවිල්ලා කරන කටයුතු අවුරුදු 8ක විතර ළමයෙක් ඇඳ නැගලා I hate my mother's birthday I hate my father's birthday ඕක තමයි යනිතරම කියන්නේ මන්ට මම අම්මගේ උපන් දිනේට වෛර කරනවා මම තාත්තගේ උපන් දිනේට වෛර කරනවා ඒ සින්දු තමයි කියන්නේ එනිසා මේ සතියෙන් තොරව ඉන්දිය සංවරයෙන් දෙන්නේ නැතුව බයලජ්‍ය දෙක නැතුව මොන જાතින් ගන්නවා දෙවෙනි પરම්පරාව පළවෙනි પરම්පරාවට වෛර කරනවා. එහෙම නැතුව පවුල සමගියක් ගන්න. එහෙම නැතුව අපි එකිනෙකාට එකම බත් ඇලිය බෙදාගෙන එක ඇලියේ බත් කන්නේ එක පැදුරේ බුදියන්නේ කියලා ගන්න නම් මේ මිනිස්සෙයින් අතර ඉන්ද්‍රිය සංවරය ගන්න නම් මේ සතිචෛතසිකේ පුදුමාකාර බලපෑමක් තියෙනවා. පුදුමාකාර කීකරු කිරීමක් කරනවා. ඒක කවදාකවත් බයකටවත් දඬුවමකටවත් නෙවෙයි. ඒක Taman දකින්නේ මේ පවුල් කනකට නෙවෙයි. ඉස්කෝලේක නෙමෙයි Tamange ඇතුළත පේනවා සති චෛතසිකය හදාගත්ත ගමන් ඉතුරු චෛතසික සේරම අලුවක් පිටි ටිකකට අග්ගලා පිටිකට පැණි ටිකක් දාපම ගුලි කරන්න පුළුවන් පැණි දැම්මේ නැත්නම් විසිරියන සතිචෛසිකේ තමයි මේකට කියනවා සුපර් ග්ලූ කියලා ඔක්කොම එකතු කරලා පිදු කරන්න පුළුවන් එකම චෛසිකේ සතිය මේකට බුදුරජාන් වහන්සේ කියනවා අලුවක් පිටි ටිකක් අග්ගලා පිටියක් යන අපි ඈතින් ඉන්න කෙනෙකුට දමලා ගහන්න විසි කරාට ඒක මග හැලෙනවා. මේක පැණි ටිකක් දාලා ගුලි කරලා දමලා ගැහුවොත් එල්ලෙට ගහන්න පුළුවන්. මෙන්න මේ විදිහට පිඩු කරගත්ත හිතට කියනවා සමාධි හිත කියලා. පිඩු වෙච්ච නැති හිතට කියනවා වික්ෂිප්ත හිත අසමාහිත හිත කියලා. මෙන්න මේ අසමාහිත හිතක් සමාහිත කරන්න ආසන්න කාරණාව සතියේ. ඒ නිසා සරුවචාන්තේ සඳහන් කරන සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාන. මහනි මම සතිය සෑමතැන් නිහිම තිබිය යුත්තක් වශයෙන් දේශනා කරනවා. පෞල් කණ්ඩ විතරක් නෙමෙයි ආධ්‍යාත්ම ජීවිතේට. මහානකමටත් ලෝකෝත්තර විතරක් නෙමෙයි ලෞකික පැත්තටත් ඒක අද වැඩියෙන්ම තේරුම් අරගෙන තියෙන රට ඇමරිකාව. ඇමරිකාව ප්‍රසිද්ධ කරනවා දැන් මේ බුදුරජාණන් වහන්සේ විසින් ආධ්‍යාත්මික වශයෙන් ගෙනහැර පාන ලද මේ සතිය ඒක ඉංග්‍රීසියට දාන කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියන වචනයක් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ සතිය පුදුමාකාර විදිහට අද තියෙන ලෞකික භෞගෝලීය ප්‍රශ්න නැත්නම් විශ්වගත ප්‍රශ්න සියල්ලටම උත්තර දෙන අතර ආධ්‍යාත්මයට පවයි යොමු කරනවා ඒක නිසා නොබෝ කලකින් දැන් ලංකාවට ඇවිල්ලා හුඟක් රටවලට ඇවිල්ලා තියෙනවා අද මේ තියෙන තරුණ අසහනයේට mindfulness based stress reduction program කියලා වෙනමම අධ්‍යාපන ක්‍රම තියෙනවා ඩොලර් 500ක් ගන්නවා ඒ කියන්නේ ලක්ෂ 5ක් ගන්න. මාස 6කට ලක්ෂ 5ක් ගන්නවා අරගෙන පුරුදු කරලා දෙනවා මේ අපිට පන්සලේ ගමේ සතිපට්ඨානේ නිතර උගන්වන දේ සුද්ධ උගන්වනකොට නම් අපි ලක්ෂ 5ක් නෙවෙයි ලක්ෂ 5ව 5ක් උනත් දෙයි. හැබැයි මෙහි ඇවිල්ලා භාවනා කරපන් කිව්වොත් අම්මෝ ඉව කරන්න විදියක් නැහැ අරක තියෙනවා මේක තියෙනවායි කියලා අර අන්තිමටම තමන්ගේ සත්පිරි සීලෙ මේ මේ ලෙඩ පිරිනකම් මානසිකත්වයේ පිරිනකම් ඉඳලා කෝටි ගණන් සුද්ධන්න දෙන්න. මොකද මේ නිතර ටික ටික පුරුදු කළ යුතු සතිය කොම් වෙලා තියෙන්නේ. ඒක මලකට කාලා තියෙන්නේ. ඒ නිසා කවදා හෝ එවැනි මලකඩ කෑමෙන් අහේනියක් ඇති කරන සුද්ධ පවිත්‍ර කෙරුවොත් මේ හා සමාන ආනිසංස දෙන සතියක් ඉදිරියට ගන්න පුළුවන් යුග පුරුෂයා සරුවච්චන් වහන්සේ වහන්සේ පමණයි කියලා ඥානපෝනික ස්වාමීන් ලියලා තියෙනවා. මොන જાති කෙරුවක් කවුරක්වත් මේක පිළිගන්නේ නැහැ. ලාවට හරි කමන්නේ කවදා හරි පිළි අරගෙන උත්සාහ කළොත් ඒ මනසට තේරුම් ගත්තොත් මේක වචනාකම තේරුම් ගත්තොත් ඒ මනසට පුදුමාකාර ආරස්සාවක් සැලසෙනවා. ඒ විතරක් නෙවෙයි සහතික කරලා කියන්න පුළුවන් යමස ගෙදරක ජීවත් වෙනගේ මුළු පවුලටම ආරස්සාවක් සැලසෙනවා. එනිසා ආයතනක ජීවත් වෙන මුළු ආයතනෙම ආරස්සාවක් සැලසෙනවා. ඒක හරියට කාර් එකක තියෙන shock absorber එක වගේ. කොහේ වලක වැටුණත් ගමන් මගේ ඉඳ තේරෙන්නේ නැති විදිහේ ශක්තිය අරගෙන ගමන සමතුලිත කරලා දෙනවා. ඒ නිසා shock absorber නැති ටැක් වාහනයක ට්‍රැක්ටර් එකේ ගන්න ට්‍රැක්ටර් එකේ shock absorber නැහැ. ඒකේ යනකොට කවුත් හෙල්ලෙනවා. පපු එකක් උන් වෙනවා. බෙන්ස් කාර් එකට ඔච්චර අපි ගෙවන්නේ මොකටද? BMW එකට ඔච්චර ගෙවන්නේ මොකටද? වෙන මොන මගුලටද මේ සස්පෙන්ෂන් හොඳයි. ඉතින් මේ අපි යන ගමනට සස්පෙන්ෂන් හොඳ කරගන්න නම් මේ සතිචෛසිකේ පුළුවන් තරම් තනවා වඩා ගත්තොත් අපිට තේරුම් ගියයි වෙලාවක මේ දරුවෝ ටික සේරම විනාශ වෙලා නැස්ති වෙලා ගියා. වස්තු මේ සේරම විනාශලා නැතිලා ගියත් මේ සතිය පවත්වන්න පුළුවන්. එimhe කියනකොට කනගාට වෙනවා ඇති අම්මෝ මෙව්ව අහන්න නෙමෙයි නිසන් වනේට ආවේ අපි මේ ගෙලින්ම නිවනට යන නැත්තම් දිවි ලෝකෙට යන ඉනිමක් බඳ ගන්න ආවේ කියලා. නමුත් අපි මෙතන කතා කරන වස්තු විනාශ ගැන නැත්තම් ඥාති විනාශ ගැන. ඉතින් මම ගිය පාර රිට්‍රීට් මතක් කරා වගේ පටාචාරාවට උනේ මොකද්ද? තරුණකම නිසා කාමයේ උද්දීපනේ වෙච්ච නිසා ගෙදර වැඩ කරන කොල්ලත් එක්ක පැනලා ගියා. අඩු කුලේ කොල්ලෙක් එක්ක පැනලා ගියා සිටු දියණියක්. ඒ නිසා පලාතක නතර වුණා බොහෝම දුර පැත්තකට ගිහිල්ලා ඉතින් අරමනතයා හිඟා කාගෙන හිඟා නොකා හිඟා කකා ජීවත් වෙනකොට ඇච්චි පළවෙනි දරුවාදී පටාචාරයට කල්පනා වුණා කොච්චර කෙරක් දැන් දරු බඩක් අරගෙන ගෙදර ගියොත් අම්මලාට තාත්තලාට අනුකම්පා හිතෙනවා. ඒක ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒ නිසා අර පුරුෂයාට කිව්වා අනේ කොහොම හරි යන් ගෙදර අර පුරුෂයා බයයි මේ ගෙදර ඉන්න සිටු දිනියක් අරගෙන පැනලා ගියේ මේ 16 නැවත ගෙදර එනකොට බෑණක් විදිහට පිළිගන්න කැමති නැහැ. නමුත් අටාචාරාව කියන ගෑණි ගෑණියක් කියන දන්නවා මට අම්මගේ හිත නමා ගන්න පුළුවන් කියලා. නමුත් අර මනුස්සයාට යන්න මග වියදන්නේ හැමදාම රසා කරන හෙට හෙට හිත කියලා අන්තිමට ගෙදර මිනිහා නැති වෙලාවක විලිරුදා විඳ ගන්න බදෝ පාරට බහිනවා අම්මා ළඟට යනකොට මගදී දරුවා හම්බ වෙනවා. දැන් ඉතින් ගිහිල්ලා වැඩක් නැහැ ආයෙ ගෙදර ඇවිල්ලා ටික දවසක් යනකොට දෙවෙනි දරුවට බඩ වෙනවා. ඊට පස්සෙත් කියනවා දැන් එක සැරයක් කිව්වා උඹට යන්න. අර මනුස්සයා පස්සා දිනවා මේ මනුස්සයා යන්න හදන අන්තිමට දෙවෙනි දරුවත් මගට මගදී හම්බෙන තරමට බර මෝරණ වෙලා තමයි ස්වාම්පුරුෂයා කැමති නියන්නේ. ඒ වෙලාවේ බද වරුසාවක් ඇවිල්ලා දරු ප්‍රසූතිය සිද්ධ වෙන්නේ කැලේ මැද අර මනුස්සයාට කියනවා තල්ලත්තක්වත් හොයනවාරි මොකක් හරි කොළ ටිකක්වත් දාපන් කියලා. ඉතින් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඊපස්සේ මේ මනුස්සයා කැලේ ගිය යන වෙලාවේදී මේ නයික් ගහලා මැරෙනවා. මේ මෙතන මේ ගොඩනැගිල්ල හදන වෙලාවේදී මේ පැත්තෙන් මහා වරුසාට ගහක් ඇදගෙන වැටෙනවා. දවස් ගාණක් යනකොට කුණු ගඳ ගහනවා වද වදා හිටපු ඊරියක් ඇට වෙලා. දරුවා මෙතන තිබුණ ගොඩේ දරුවන් වද වදා හිටපු ඊරියක් හැට වෙලා වස්ස ගන්ධස්තරයි. ඉතින් නිකමට හිතන්නේ මේ වගේ අර විලිරුදාවක ඉඳද්දි මේ එකෙක් වදලා දෙකෙක් වදලා තව එනකොට ගහක් ඇදගෙන වැටලා ඒකට යට වෙලා වැස්සේ ඉන්නකොට ඒ ඒ ඊරිත වෙනදී ඒ වගේ තමයි මේ ඊරිතත් උනේ. මිනිහා ගියා දරක් ආගෙන ඒ මිනිහා මැරිලා. දරුවා අතේ. ඒක දරුවෙක් දැන් වදපු ගමන්. ඊට පස්සේ හිතාගත්තා වෙන්නේ දැන් ආයෙ ගෙදර ගිහිල්ලා වැඩක් නැහැනේ මේ ඔක්කොම තියේදී ඒගොල්ලෝට යන්න දානොට මේ මන්ද වරුසාව නිසා ගඟ මෝරලා ගඟ පිරিলা හිටියා හිටියා හිටියා ඒක බහින්නේ නැහනම ඊට පස්සේ කව පුතියෙන් බොත්තන හිටපන් මම මල්ලිව යහගොඩේ තියලා එනකන් හිටපන් කිව්වා ඌට තේරුමක් නැහැ මල්ලිව තියලා කිරිකට දරුවා එහා පැත්තේ තියලා මගට එනකොට පියා කුස්සේ කාවා අරකට ගහනවා ගහනකොට මැදගෙන අප්පුඩි ගහලා ගියාපුසයි ලවනකොට මේ දරුවා හිතුවා අම්මා කතා කරනවා තමයි කියලා ඌ ගඟට පැන්නා. චාර පැත්තෙන් දැක්කා ගියාපුස අරගෙන මේ දරුවා යනවා මේ පැත්තෙන් දැක්කා පොඩි එකා වැටලා ගඟට වැටලා ආබක් හබක් ගාලා හීම් බුබුලු දාලා මැරලා ගියා. දැන් මොනව කරන්නේ? දැන් එළියට බැස්සට පස්සේ පියා කුසෙක් අහසේ දකින්නකොට අප්පුඩි ගහනවා අයියෝ මගේ දරුවා ගෙනියන්න එපයි කියලා. අප්පුඩි ගහන පොඩි දරුවා පයින්නවා හීනෙන් පේනවා ඇහැට පේනවා කෑ ගහනවා වීඩියෝ වල එහෙ දුවනවා මෙහෙ දුවනවා රෙදිත් නැතුව දිව්වේ. පස්සේ අර මිනිස්සෙක් කතා කරලා ගෙදර මේ ළඟ පන්සලේ හොඳ වෙදෙක් ඉන්නවා. අහවල් තැන්න ඵලයන් කියලා මේ වගේ බණ කී කියා ඉඳද්දි කරුවචන් ආංශේ ජේතවනාරාමයට පාර කියනවා. හෙළුවෙන් දරුවන් දෙකෙනෙක් වදපු අම්මා කෙනෙක් මෙතෙන් ආවට පස්සේ හිතන්නේ මේ පිරිසට දැන් මොනවා වේද කියලා. දැන් මේ ලස්සන බණක් අහගෙන ඉනකොට දිනුවස්ත ස්ත්‍රියාවක් වෙනවා ඇඳුන් නැතුව. බුදුජානනාංශය අතදි ගැල්ලා කියනවා නංගි සීයලව ගන්න කියලා. සතිය පිටෝපන් කියලා. මේ අපි මේ පැය ගණන් වරු ගණන් දවස් ගණන් කියන එක වචනයයි කිව්වේ නංගි සීයලව ගන්න කියලා. දරුවෝ මැරුණට මිනිහා මැරුණට අම්මයි තාත්තයි ඔක්කොම මැරුණට පටාචාරට සීයේ හිටියා. රෙදි නැතුව සීයේ ඉලඹියා. ඉතින් අපි කියනවා නම් අපිට සීයලව ගන්න බෑයි කියලා මේක ලස්සන කතා ප්‍රවෘත්තියක්. මෙච්චර ඥාති විශේෂණ වෙලා තියෙදි මෙච්චර වස්තු විශේෂණ වෙලා තියෙදි සරුවචනාංශයේ කියනකොට නංගි සීයලෝපං කියලා සීයලෙව කොච්චර එලෙවද කියනකන් නොබෝ වෙලාවකින් මතක් වුණා Taman ඉන්නේ නිර්වස්ත්‍රව කියලා. ඒ කියන්නේ බයලජ්ජාව පිහිටියා. ඉන්දිය සංවරයේ පිහිටියා. ළඟ ඉන්න මිනිස්සෙක් උතුරු සරුව ගලවලා දුන්නා, ඒ විලි වහගත්තා. සරුවචනාංශයේ බණ අහනකොට සෝවාන් වුණා. අපි හිතනවා එහෙම දේවල් අපිට වෙන්න බෑ. ඒක මේ පෙර පාරමිතා පුරු වෙන්න පුළුවන්. නමුත් උත්සාහ කරන්න හොඳ වටින උදාහරණයක්. අපිට මේ මధుරව කනවා කියලා භාවනා කරන්න බෑ. කහින සද්ද ඇහෙනවා කියලා භාවනා කරන්න බෑ. වෙන වෙන චරිචුරු ගන්නවා කියලා භාවනා කරන්න බෑ. එතන රෙද්ද නැති වෙනකන් තමයි යොත් හැටමිල්ල. සාදාල රෙදි නැති වෙච්ච දවසක තීරෙයි ඒතියෙදිත් කරනවා නම් කරතයි. අනේ ඒ තරමටම යම් කිසි කෙනෙකුට තේරුම් ගත්තට පස්සේ මේ සති ඉන්ද්‍රිය කියන එක ඒ මනුස්සයා කොච්චර වැඩ තිබ්බත් මේකට වැඩි වැඩියෙන් ටික ටික ටික ටික වෙලා දෙන්න පටන් ගන්නවා. මගේ ජීවිතේදී මට හම්බුනේ අවුරුදු 26 දී අවුරුදු 36 වෙනකන් මෙතනින් ඕනම කෙනෙකුට වැඩිය ඉතාමත්ම කාර්යබහුල ජීවිතයක් මට ගත කරන්න සිද්ධ වුණා මම බොහොම ආශාවෙන් ඒක කරා. හැබැයි මට තිබුණේ එකම දෙයයි මේ ඕනේ මගුලක් කරද්දී සතිය පිටවන්න බැරිද කියලා බලන්න. මම ඒගොල්ලන්ට ප්‍රසිද්ධිය කියනවා උංගා පව් කරලා තියෙනවා මං සතිය පුළු සතියෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න. ලස්සනට කරතෑ. ලස්සනට කරතෑ. හැබැයි ඊට පස්සේ කරන්න හිතෙන්නේ නැහැ. එච්චරයි. ඔය ඕනේ ඕගොල්ලෝ දැනට කරන අකුසල කර්මයක් හතෙක් මැරීමක් හොරකම් කිරීමක් හොඳට සතියෙන් කරන්ඩ කරන්න පුළුවන් ඊට පස්සේ නම් මොන්න තරම් වෙහෙසක්ද කියලා. මොන තරම් අමාරුද කියලා ඊට පස්සේ ඒක ඉබේම හැරෙනවා. ඒ හැලෙන්නේ අපායට බයෙන්වත් දඬුවමට බයෙන්වත් නෙමෙයි මේක වෙහෙසයි. ඊට වැඩිය හොඳයි නිකන් හිඟාන කණ එක හොඳයි. ඒ කාලය ඇතුළත මාව ඇසුරු කරපු හැම කෙනාම මයින් අහනවා මේ මොකද්ද උඹේ ජීවනයේ තේමාව? මට ගෑණියක් හිටියේ නෑ මම බිව්වේ නෑ මම සිගරට් බිව්වේ නෑ මොනම දෙයක්වත් නෑ හම්බෙන සල්ලි වලට මොකද කරන්නේ කියලා. මට කොච්චර සල්ලි හම්බුණත් මට තියෙන්නේ කරන වැඩේ එළඹ සිටි සීයේ කරනවා. පුදුමාකාර හැඩගැහිල්ලක්. පුදුමාකාර මේ පෙර දර්ශනයක්. පුදුමාකාර ලස්සනක් එන්න පටන් අරගත්තා. අත්ත ගහන ගහන දේ හරියනවා. මම බැරි කිව්වේ සුද්දෙක් එක්කේ සුද්දට මේක පෙන්ලා ගිවන මේක රත්තරන් කියලා උවාර ගන්න. ඒ තරමටම වෙනසක් ඇති කරනවා. මට ඒ ටිකේම දැනුනේ තමයි මේ සරුවච්චන් වහන්සේගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථී ගුණය. අවුරුදු 2006 2500කට පස්සේ අවුරුදු 10 ගානකට වෙලා ඉඳගෙන මගේ චරිත වෙනස් කරන්න හැටි. මාව দমনය කරන්න හැටි. මට කවුරු හරි ඇවිල්ලා ගහලා බැලලා කිරොනම් මං ඌව කනවා. මරනවා. කාටවත් එහෙම යටත් වෙන්න කැමති නැහැ. මොකද තරුණෝදේ නිසා. නමුත් මේකත් එක්ක යනකොට පුදුමාකාර නිකන් කෝවේ දාලා රත් කිරුවා වගේ එන්න පටන් අර ගන්නකොට මේක කියලානිම කරගන්න බැරි ගුණයක් මේකේ තියෙන්නේ. හැබැයි තාම මේ සති ඉන්ද්‍රය මේ යමක් කිරීමේදී Taman ඉදිරියට ගන්න මේ ශක්තිය සති බලයක් බවට පත් වෙලා නැහැ. ඒ තාක්කල් උත්සාහ කරන්නෙම හැම මොහොතෙම හැම ඉරියව්වෙම හැම සද්දකදීම හැම වේදනාවකදීම මට සතිය පවත්වන්න පුළුවන් කියලා. බොහෝම කාලයක් යනවා මේ සම්මා දෘෂ්ටියත් සම්මා සතියත් සම්මා වායාමයේ සමவாயයට ආවට පස්සේ පදමට ආවට පස්සේ තමන් වෙනදට වඩා තමන්ගේ දවස පුරා අසත්‍යමත් වෙලා ඉන්න කාලේ තේරෙන්න පටන් ගන්නවා. මේ මේ පුද්ගලයා ආශ්‍රය කරනකොට මට අසත්‍ය. මේ ආහාරය ගත්තාම අසත්‍ය. මේ ව්‍යාපාරය කරනකොට අසත්‍ය. මේ කරනකොට මතක නැති වෙනවා කියලා හොඳට තමන්ගේ දවසේ චර්යාව මේ වෙලාවේ මං සතිය මේ වෙලාව අසතියෙන් කියලා පේන්න පටන් ගන්නවා. ඉතින් මේ පේන්න පටන් ගන්නකොට අර ඉස්සර නොතිබිච්ච ආත්ම ඉච්ඡා බංගත්වයක් වෙනවා අයියෝ මං කොච්චර උත්සාහ කරත් මට මේ හැම දිගටම සතිය පවත්වාගෙන යන්න බෑනේ. ඉතින් එක එක නායෙන් අහනවා දකින් දකින් එක නායෙන් දක්ෂයෙක් දැකලා කොහොමද මේක දිගට කරන්නේ? ඉතින් කාටවත් නැහැ. අන්තිර උංගාකල් පොත්පත් බලලා භාවනා කරන තමයි තියෙන්නේ. එහෙම සතිය නැති වෙලාව දැනගෙනත් හිත සලා ගන්න තු ඉන්න පුළුවන් නම් එච්චරයි අපිට කරන්න පුළුවන් දෙය. සතිය තියෙනවා නම් හොඳයි. නැති වෙලාවේදී මේක නැති වුණායි කියලා පශ්චාත්තාප නොවි මේ සතිය තිබුණත් නොතිබුණත් නොසැලෙන ගතියට යනකන් දියුණු වුණාට පස්සේ ඒකට කියනවා සති බලය කියලා. අර ඥානපෝනික හාමුදුරු මම අර කියපු පොත ලියලා තිබුණේ සිහියේ බලමහිමේ කියලා සතියේ බලය පෙන්ලා දෙන්න එදාට ඒ යෝගාවචරය තමන්ට යමක් අමතක වුණයි කියලා අතපසු වුණයි කියලා අසත්‍යමත් වුණයි කියලා ප්‍රමාදයට වැටුණයි කියලා කවදාකවත් Tamanට දෙස් දෙන්නේ නැහැ. දන්නවා මේක මේ සතියෙම ගුණයක් තමයි අසතිය දැනගන්නේ. එතකොට ප්‍රශ්නයක් අහන්න පුළුවන් සතියෙන් ඉන්න වෙලාවේ සතිය තියෙන බව දැන ගැනීමද හොඳ? එහෙම නැත්නම් සතිය නැති වෙලාවේ සතිය නැති බව දැනගන්න එකද හොඳ කියලා. නම් යන්නේ ඒ ප්‍රශ්නට උත්තර දෙන්න මම තියෙන එක සභාවට. නමුත් කවදා හෝ Taman අසතියෙන් හිටියත් සතියෙන් හිටියත් මේ දෙකේදිම දැනගෙන නොසලී ඉන ගතියට එනකොට තමයි ඉස්සල්ලාම මේ සතිය සති බලයක් වඩටපත් වෙලා Tamanට පුදුමාකාර විදිහේ මේ ලෝකෝත්තර ධර්ම නොසැලෙන ගතිය අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැති ගතිය උපේක්ෂාව අපන්නක ප්‍රතිපදාව සාමීච ප්‍රතිපදාව අරණ ප්‍රතිපදාව මේ සේරටම දොර ඇරෙන්න පටන් ගන්නවා සතියෙන් නැති වෙලාවෙත් නැති බව දන්නව නමුත් හිත සලා ගන්න. සතිය තියෙනකොට තියෙන බව දන්නවා ඒ තාඩම්බර වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ අපන්නක අවිරුද්ධ ප්‍රතිපදාව කියනවා සාමීච ප්‍රතිපන්න කෙනෙකුට සම්මුතියේ පීඩනවා අරණ ප්‍රතිපදාව කියන ගැටෙන්නේ යන්නේ නැහැ. තිබුණත් හොඳයි නැතිත් හොඳයි කියන තැනට ආවට පස්සේ තමන්ගේ ජීවන රටාව තමන් හම්බ කරගෙන කන ක්‍රමී අපි කියනවා ආජීවය කියලා සලකා බලනකොට තේනවා අපි කොච්චරක් අතිශෝක්තිය සඳහා සුඛෝපභෝගීත්වය සඳහා අපේ වටිනා කාලය විනාශ කරනවාද කියලා. අපි දව බඩට ඕන කරලා තියෙන දවසකට මේ ඔලු ගෙඩිය තරම් බත් ටිකක්. ඕක උපයන්න ඔච්චර බොරු කියන්න ඕනේ ඔච්චර හොරකම් කරන්න ඕනේ. ඔච්චර වෙහෙස ගන්න ඕනේ. අපි මේ ප්‍රයෝජනේ සලකලා ජීවත් වෙන්න දන්නවා. අපි කරන්න හදන්නේ මොකද්ද? විශාල වශයෙන් හම්බ කරලා ටිකක් කාලා ගොඩක් විනාශ කරනවා. අපිට ඇඳුම් වශයෙන් ඕන කරලා තියෙන විලි වහ ගන්නයි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඇඳුමින් කරන්නේ කාමයේ අවශ්‍යන එක විතරයි. අද තියෙන ඇඳුම් මොස්තර කොච්චර තුච්ඡද තුප්පහිද කියලා කියනවනම් මාස 6න් 6ට මොස්තර වෙනස් කරනවා. වෙනස් කරන්නේ ප්‍රයෝජනෙ සලකලා නෙවෙයි. ෆැෂන් එක මාරු කරපු නිසා කවුද ෆැෂන් තීන්දුව කරන්නේ? බටහිර ඉන්න කට්ටිය. ඒගොල්ල අවුරුදු 20කට කලින් සැලසුම් කළා තියෙන මේ තුන්වෙනි ලෝකේ ඉන්න මෝඩ තකතිරු ජනතාවට අලුත් ඇඳුම් මෝතර හදලා දෙන්න. ඉතින් අපි ඒ තාලෙට පරණ ඇඳුම් ඉසුකොල්ලේ ඇඳුම් ගන්න. ගෙවල් හදන්න ගියාම තරම් වෙනව නෙවෙයි හදන්නේ. ලගින් දෝන ගේ නෙවෙයි හදාගන්න විශාල වශයෙන් අල්ලපු ගේත් එක හදන්න ගිහිල්ලෙවල අවුරුදු ගණන් ණය වෙනවා. දරා ගන්න බැරි දේවල් කරගෙන ඇඟිල්ල තරමට ඉදිමෙන්නේ නැතුව ඉතින් මේ මිනිස්සෙන්ට ආර්ථික උපදේශ දුන්නත් සමාජික උපදේශ දුන්නත් දේශපාලන දේ දුන්නත් තමන් කවුද ප්‍රමාණය මොකද්ද තාරාතිර මොකද්ද කියලා මේ දඟලන්න පටන් ගන්නතර පස්සේ ඌට ආයි කවුරුත් අල්ලපගෙදර හුණියම් කරන්න ඕන කමක් නැහැ. දෙයියෝ සාප කරන්න ඕන කමක් නැහැ. තමන්ගෙම තියෙන මිත්‍යා දෘෂ්ටිය මේ තකතිරුකම අනුණ්ඩ පෙන්වන්න හදන ගතියෙන් අයියෝ විඳින විඳවිල්ල. ඒ වෙනුවට මේ මනසට තියෙන මේ ප්‍රයෝජනේ සරකලා මධ්‍යම ප්‍රතිපදාවේ ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත් ටික සකසා ගන්නවා නම් ඔච්චරම ඕනිද මේ තටම තටම වැඩ කර කර භාවනාවත් නොකර පන්සල කරවත් නොකින් ගත කරන ජීවිතය කියලා. ඒක Tamandම තේරෙන්නේ. ආනේ තේරෙනකොට මේ සම්මා දිට්ඨියත් මේ වෑයම වෑයම හරහා මේ ගන්න ජීවන රටාවත් ඒ වගේම Taman ඇහැ කන දිවනාශය සංවර කර ගැනීමත් නැත්නම් බයලජ්ජාව ඇති කර ගැනීමත් අතර පුදුමාකාර ගෙට්ටමක් එන්න පටන් ගන්නවා. හැබැයි මෙතෙන් එනකොට හොඳටම තේරෙන දේ තමයි මේක කාටවත් කියලා දෙන්න බෑ. කියලා දුන්නට මොනෝම කෙනෙක්වත් පිළිගන්නේ නැහැ. හිතන්නේ මේ අපිව මේ ආණ්ඩු මට්ටු කරන්න හදනවා. අපිව කීකරු කරන්න හදනවා. අපිට අනවශ්‍ය නීති දාන්න හදනවා කියලා. හැබැයි යම් කිසි සත්පුරුෂයෙක් මේක කරන්න පටන් අරගත්තොත් ඒක වළක්වන්නත් කෙනෙක් මේ ලෝකේ නැහැ. වැරදි <clears throat> ජීවන රටාවෙන් වෙන් වෙලා ආජීවයෙන් වෙන් වෙලා සම්මා ආජීවයටපත් වෙන්න ඒ වගේම Taman කොච්චර පව් අපරාධ කරගෙන හිටියත් ඉන්දිය සංවරය කරන්න පටන් අරගත්තොත් අඟුලිමාල චරිතයේදී වෙච්ච දේ වෙනවා. ලෝකයේ ප්‍රධානම දාවියා ප්‍රධානම ත්‍ස්තවාදියා ප්‍රභාකරන්ලා මුල්ලේ 999ක් ලේ පිට කැපුවා. ගණන් කරලා සරුවත්යන්සි කීකරු කරගත්තට පස්සේ මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැනටපත් වුණා. කිසි කෙනෙක් ඊට පස්සේ අඟුලිමාල හමුදුවන්ට දොස් කිව්වේ නෑ. මේ ළඟදී මහත්යෙක් කතා කරලා කියනවා අඟුලිමාලගේ නම අහිංසක. නමුත් අහිංසක මහරහතන් වහන්සේ විදිහට නෙවෙයි ප්‍රසිද්ධ උනේ අඟුලිමාල මහරහතන් විදිහට. ඒ තරමටම සරුවචනාංශයේ ඒ ඒ පුරුෂ පුරුෂයා দমনය කරා එහා සමාන ශක්තියක් තියෙන මේ සතියේ සම්මා දිට්ඨිය සම්මා වායාමයට එකතු වුණාට පස්සේ කෝවේ දාලා ඇඹරුව අඹලා ගත්තා වගේ හැදෙන. හැබැයි මම නැවතත් කියනවා දුවට මතක තියන්න කවුරුත් ඕම හදන්න අයිතියක් අපිට නැහැ. Tamanට හැදෙන්න අයිතියක් තියෙනවා. අන්නේ හැදීම එන්න පටන් ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ 2600කට ඉස්සලා පහළ වුණයි කියලා අපිට හිතෙන්නේ නැහැ. අවුරුදු හැතැම්ම 2000 ගානක ඇත හික ඈත හිටලා හිතෙන්නේ නැහැ. සරුවච්චන් වහන්සේත් එක්ක සවැත් නුර ජේතවනාරාමේ ඉන්නා වගේ තමන්ගේ බණ දහම් කටයුතු ටික කරගෙන මා සජීවී ශාසනයක එහෙම නැත්නම් පණ ඇති බුද්ධ ආගමක කටයුතු කිරීමේ ශක්තිය තියෙනවා. අද මේ තියෙන අන්‍ය ආගමක බලපෑම් සේරම තියෙන්නේ මේ ධර්ම ටික Taman ළඟ නැත්තම් අනාරක්ෂිතයි. ඔක ආණ්ඩුවෙන් කරන්න පුළුවන් දෙයක් ඇත්තෙත් නෑ අපිට ජාත්‍යන්තර සංගමිකයෙන් කරන්න දෙයක්වත් නෑ Taman ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන්නා වූ මේ සතිය ආරක්ෂාව ඉන්ද්‍රිය මට්ටමෙන් බල මට්ටමට පත් කරගත්තේ නැත්නම් ඉතින් අසරණයි අනාතයි. අපි රක්ෂණ සංස්ථාවල සල්ලි දැම්මට බැංකුවල කොච්චර සල්ලි තිබ්බත් පුද්ගලික හමුදාවල කොච්චර තිබ්බත් මොන જાති කරත් දැන් ඔය පහුගිය ටිකේ ඔය ආපු සුනාමියට විති 55000ක් කඩාගෙන ගියා. කාටවත් ඒව වළක්වන්න බෑ. ඒ නිසා මේ අවශ්‍ය වෙලාවට අමලියට කරදරයට අවශ්‍ය කරන මේ සතිය කියලා මේක සති බලයක් මට්ටමට කරගත්තොත් ඒ පුද්ගලයාට මේ නොසැලෙන ගතිය කියලා ඇත්තට මේ නොසැලෙන ගතියත් සබුරත ශරීර සෞඛ්‍යයත් අතර ඉතාමත්ම කිට්ටු සම්බන්ධයක් මේ නොසැලෙන ගතියත් මානසික සෞඛ්‍යයත් අතර ඉතාමත්ම කිට්ටු සම්බන්ධයක් කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සතිය තොලගා ගත්තොත් ඒ මනුස්සයාට මානසික රෝගවලට ප්‍රධානම බේතක් පාඩපත් වෙනවා. බෑ එකක් තියෙනවා. මානසික රෝගී තියෙන අයට සතුටුමත් වෙන්න බෑ. අභව්‍යයි. ඒක නෙමෙයි පිස්සුව. මේ භව්‍ය පුද්ගලයන් සත්‍ය නොවඩන එකයි පිස්සුව. කරන්න බලුවන් පින තියෙන කට්ටිය සත්‍ය නොවඩන එක දුර්ලභාඛ දුර්ලභාඛන සම්පatti තත්ත විවේකෝ විපත්ති කියලා සරුවත් ආංශයේ දේශනා කරලා තියෙනවා. අපිට මේ ලැබිච්ච දුර්ලභ මේ ක්ෂණ සම්පatti තාමත්ම කලාතුරකින් හම්බ වෙන්නේ. ඒකේ පෙන්කෙට කළ පෙන්කෙල කළ ඉඳලා මේක විවේකයට ඇදියොත් ඒක මහා විපත්‍යක් පාඩපත් වෙනවා. නිසා සංවේගයේ පහල කරන යම් කෙනෙක් මේ සති බලය නොසැලෙන හිතකින් සතිය තිබුණත් ප්‍රමාදිත තිබුණත් අප්‍රමාදිත තිබුණත් සතිය තිබුණ නැති වුණත් මේකට පශ්චාත්තාවකම වේ කරගෙන යන්න ගියාට පස්සේ මම මේ සති සම්බොජ්ජංගය කියලා මේක බෝධිංගයක් වඩටපත් වෙලා නිවනට තල්ලු කරන තැනට යනවා. වෙන විදිහට කියනවනම් එතකොට ඒ පුද්ගලයාට ලෞකික ලෝකේ ලබා ගන්න පුළුවන් සැප සම්පත් පාලනයකින් යුක්තව ගන්න පුළුවන්. ඒ මනුස්සයා යන්නෙත් නෑ සුඛෝපභෝගීත්වයට ඒ මනුස්සයා කරන ප්‍රයෝජනෙ සලකලා කරන්න. ඊට පස්සේ ඒ ගැම්ම ලෝකෝත්තර පැත්තට තල්ලු කරනවා. ඒ දෙන්න ගියාට පස්සේ මේ මනුස්සයාට සතිය ශ්‍රද්ධාවෙන් වෙන් කරලා කරන කෘත්‍යය Tamanට වැටෙන්න පටන් ගන්නවා. වීර්යයෙන් කරන කෘත්‍යයට වඩා වෙන් කළ දැනගන්න පුළුවන් ශක්තිය එනවා. සමාධියෙන් කරන දෙයට වැඩිය ප්‍රඥාවෙන් කරන දෙයට වැඩිය සතිය මේ සතිය වෙන්කොට දැනගැනීමේ හැකියාව වෙනවා. ඊටාම සූක්ෂම දෙයක් වෙන දෙයකින් වෙන් කරලා හඳුනා ගන්නවා වගේ කෙස් ටිකක් හරියට ගැට පීරලා ගැට කඩලා පීර ගන්නවා වගේ පිසිදුවක් එන්න පටන් ගන්නවා. ඒක තමයි අපි කාටද කියලා දෙන්න යනකොට උදව් වෙන්නේ මේ සතිය මේ වීරිය නෙවෙයි සමාධිය නෙවෙයි සද්ධාව නෙවෙයි ප්‍රඥාව නෙවෙයි මෙන්න සතිය කියලා කියලා දෙන්න පුළුවන් තරමට තමන් තේරුම් ගන්න මට්ටම නෙවෙයි කියලා දෙන මට්ටමට යන්නම් තමන් අඩු ගානේ බොජ්ජංග මට්ටමට මේක වඩා ගන්න. ඒක සරුවචනාංශයේ බොජ්ජංග මට්ටමට වඩාගත්ත සත්‍ය ගැන කතා කරලා කියන එක පන්නරේ හිටින්න නම් ඒක ඝන බහල වෙන්න නම් ඒක විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පටිනිසග්ගාන පස්සේ කියලා බොහෝම විවේකී වේක රකින්න. අර ඉස්සර වගේ භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා කැසපට ගහගෙන දඟලන්න මොකුත් ඕනේ නැහැ. වැසිකිලි වැසිකිලි කරනකොටත් කැසිකිලි කියලා කැසිකිලි කරනකොටත් කොයි තැනක හිටියත් කොයි තැන මොන දේ කෙරුවත් ඉතාමත්ම විවේකීව නිකන් හොඳට බිස්නස් එක හදාගත්ත මිනිස්සයා නිතරම බක්කියෙම ඉඳගෙන ඉන්න ඕන කමක් නැහැ. කොහේ හිටියත් මේ බිස්නස් එකට සල්ලි වැටෙනවා වගේ ඊටමත් විවේකීව මේ සතිය සති සම්බොජ්ජක මට්ටමට ගියාට පස්සේ වඩන්න පුළුවන්. අන්නේ විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත පටිනිසග්ගාන පස්සී මට්ටමට තනාගත සතිය තමයි සති සම්මා සති කියන මාර්ගංග සතියක් බාටපත් වෙන්නේ. එතකොට යාට ඕන කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් කාටද පුළුවන් මගේ සතිය කඩන්න කියලා. බින්ද සතිය හදන්නේ කොහොමද කියලා තටමු එක්කනා දැනට ප්‍රශ්නයක් නගායි මම අද හදලා තියෙන සතිය මොන දේ ආවත් මට පුළුවන් එක කැඩුනත් හදන්න එහෙම නැත්නම් මට කියලා කරන්න පුළුවන් මේක කැඩෙන්නේ නැහැ කියලා. ඉතින් මෙයාට තමයි අපි සංසාර ගමනේ සත්පුරුෂයා පෙර ගමන්ට හැරමිකයක් අහුනා වගේ අත්නාරින සත්පුරුෂෙක් තමයි මේ මාර්ගාංගපත්ත මට්ටමටපත් වෙච්ච සතිය ඒක හැබැයි හුඟක් වෙලා තියන්නෙත් නැහැ ඒක තල්ලු කරනවා අර කියන ආර්ය සම්මා සමාධියට නැත්නම් මාර්ග ඥාණයට එහෙම නැති වුණත් මහබෝසත්න් වහන්සේ නමකගේ තියෙන මේ ඒ සම්මා සතිය ඊමන් දැකලා නැහැ ආත්මෙන් ආත්මෙට ඒක වැඩෙනවා එතකොට කියනවා මහ පොළොවට අද තියලා සහකි කිරුවොත් මේ ඝනකඩ මහ පොළොව පවා දෙදරවන්න පුළුවන් ශක්තියක් එනවා මහබෝසත් වහන්සේ නමකට වුණත් පුළුවන් මහ පොළොව පවා හිත් පිට නැති මහ පොළොව පවා දෙදරවන්න පුළුවන් ශක්තියක් ආවා ඔය සරුවචනාංශේ නිවන් දකින්න ඉස්සලා රාත්‍රියේ මේ මාර් පරාජයක් කෙරුවයි කියලා අපේ පොතේ සඳහන් කරලා තියෙනවා. මේ මාර් පරාජය එන වෙලාවේදී මාර්යා තමන්ගේ දසමාර සේනාවත් අරගෙන වට කරලා එනකොට ආරක්ෂක දෙවි දේවතාවෝ වටේ හිට භූතයෝ බුම්මාට දෙයියෝ තීරම සීසී කඩපලා ගියා. එතකන්නම් හිටියේ අනේ මහබෝසතාණන් වහන්සේ මේ දැන් නිවන් දකී දැන් නිවන් දකී කියලා මේ පිපෙන මලක් දිහා බලා ඉන්න වගේ බොහොම ආශාවෙන් හිටියේ. ඔය මාරය කිත්තු කරනකොට කවුරක්වත් ඉදර නැහැ. සරුවචනන්සේ වටවිට බලනකොට බැලුවා මෙතෙක් කල මේ ආරසාව හිටපු කිසි කෙනෙක් වැඩේට නැහැ. එතකොට මාරයා කිව්වේ "තෝ ඔය වාඩිලා ඉන්න පොලවත් මගේ නැගිටපී" කියලා. සරුවචනන්සේ කල්පනා කෙරුවා මම මේ පොළොවට ඇක්සිස් මස්ලේ දන් දීලා තියෙන ප්‍රමාණය ගත්තාම හතර මහා මහා මූදට වැඩිය මම ලේ දන් දීලා තියෙනවා. මේ මහා පොළොවට වැඩිය මගේ ඇක්සිස් මස්ලේ දන් දීලා තියෙනවා. මේ මහා පොළොවට වැඩිය මගේ ඇටකටු කන්ද ගොඩ වැඩි. ඒ නිසා මම මේ පොළවේ යම් තාක් පාරමිතා පිරු ශක්තියක් නම් මේ ඝනකඩ මහ පොළොව මට සාක්ෂි වෙත්වා කියලා භූමි ස්පර්ශ මුද්‍රාවෙන් පොළොවට අත තිනකොට ඒ මාරය නැගලා හිටපු ඒ ඇතා එල්ලුම් ගන්න පටන් ගත්තලු සුනාමියක් එන්න කිට්ටු කරලා. ඒක දුවන්න පටන් ගත්තලු මාරයක් කරේ තියාගෙන. ඒතකොට සේනාව දැක්කලු ලොක්ක දුවනවා කියලා සේරම පළච්ච. ඒ ඒ තරම් අදිෂ්ඨාන ශක්තියක්, ඒ තරම් ගැම්මක් මේ බලයක් බාටපත් වෙලා තියෙනවා. බලයක් නෙවෙයි වෙලාට මේ මාර්ගාංගයක් බාටපත් කරලා තියෙනවා. ඒකෙන් තමයි ඒක හිතා ඒක හිතා ගන්න බෑයි කියන මනුස්ස හිතකට මේ කෙලෙස් වලින් බරිත භාවනා නොකරන චරිචුරු ගාන හිතකට හිතා ගන්න බෑ මේ මහබෝසතාණන් වහන්සේ නමකට හිත එනේ ගන්න ඊට පස්සේ තමයි සරුවචනංශේ ඒ ජය අරගත්තට පස්සේ තමයි සියලු දෙනා කෙරේ මහා කරුණාවේ මහා ප්‍රඥාවේ මේ සති චෛතසිකේ ඉස්සරහන් කියන අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිචීදති පල්ලංකං පරිමුඛං සතින් උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. අකන්ද කෙලින් කියන්නේ සතිය පෙරමුණේ තියාගෙන අනිකුත් ධර්ම හොඳයි. නමුත් සත්‍ය පෙරමුණේ තියාගෙන ගමන් කරන පටන් අරගත්තොත් නොසැලෙන ගමන. ඒ කායනෝ අයම් භික්කවේ මඟ. නොසැලෙන මඟ. ඒක හරියට මේ ඒ චෛසික 52 අතරමැද සතියට එන්න කියලා සභාපතිකම දීලා මම ඊට පස්සේ සභාව මෙහෙවන්න කිව්වට පස්සේ එයා එන්නේ නෑ වොමනාවෙන් නමුත් තිබ්බොත් සතිය නියමිත තැන තිබ්බොත් ඒක සියලු සභාව සමතේකටපත් කළා අවශ්‍ය සමතේ කියලා කියන සමාධිය අවශ්‍ය දෙක සමබර කරන පුදුමාකාර සේවාවක් කරනවා ඒක නිසා අපි යම් තාක් මේ ජීවිතේක දන් දීලා තියෙනවනේ යම්තාක් අපි සිල් රැකලා තියෙනවනම් අපි යම්තාක් සමත භාවනාවක් කරලා තියෙනවනම් අපි විපස්සනා භාවනාවක් පෙරමලා තියෙනවනම් ඒ සෑම ලෝකේ අපි කරකෝ සෑම පිනක්ම අපි යම් අරමුණකට යම් දෙයකට යොමු කරනවා නම් ඒක කියන්නේ මේ සියලු කුසල ශක්තිය නිසා අපිට මේ තාම තනා ගන්න බැරි වුණා නම් මේ සතිය තනා වඩා ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මෙන්න මේ විදිහට ආරම්භ කරන සතිය තමයි අර විදිහට කස කැවි කැවි කස කැවි යන්නේ මේ මේ සූත්‍රයේ මේ කොටසේදී මේ ධර්මතා තුනක් ගැන සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා තයස්සිමේ වික්කවේ ධම්මා සම්මා දිට්ඨිය අනුපරිධාවන්ති අනුපරිවර්තන්ති කියලා සම්මා දිට්ඨිය අනුව යන සම්මා දිට්ඨියට පිළිකර වෙන සම්මා දිට්ඨියක් ගැන සරුවචාන්සේ සඳහන් කරනවා ලාමකෝ පටන් ගත්ත සම්මාදිට්ඨිය එන්නේ එන්නේ එන්නේ එන්නේ දියුණු වෙනකොට මුල් මුල් සම්මාදිට්ඨිය පසුපසු සම්මාදිට්ඨියට පිරිකර වෙනවා. මෙන්න මේ වාගේම ගමනක් සතිය තියෙන්නේ මුල් මුල් වල ආවට වැටි වැටි පටන් ගන්න සතිය අවසානයේ අඛණ්ඩ සතියට වේපුල්ල සතියට පෙරගමන් කරුවා වෙනවා. ඒ නිසා අපිට කවදා හෝ කොතනකදී හෝ නතරලා පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා අපි ධාමවත් නැද්ද මේ සතිචෛසිකට ඉස්සර වෙන්න දුන්නේ. එහෙම නැති තාක්කල් මේක ගඟට ඉනි කපන ගමනක්. කවදා හෝ සතිචෛසිකෙට ඉස්සර දීලා භාවනාවට ඉස්සර දීලා වැඩ පටන් ගත්තොත් මල් මාලයකට එක එක මල අමුණනවා වගේ අපි කරපු පින්කම් වල ගුණයක් ඇති වෙනවා. එතකොට ඒකේ කස කැවීමක් වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම අදිස්ථාන කරගන්න ඕනේ තමන් කෙරේ තමන් අනුකම්පා කරනවා නම් ශාසනයෙන් අපිට වැඩක් ගන්න තියෙනවා නම් අපි ශාසනයට වැඩක් ගන්න තියෙනවා නම් මෙන්න මේ වගේ විශ්වාසයේ තැබිය හැකි චෛතසිකයක්. සතිචෛසික ඉස්සර කරන යනකොට අපේ ජීවිත අවශ්‍ය කරන ශ්‍රද්ධාවත් හැදෙයි, වීරියත් හැදෙයි, සමාධියත් හැදෙයි, ප්‍රඥාවත් හැදෙයි. ඒක මේ අති ඇඟිලි පහ වගේ කියනවා මැද තියෙන දිගම ලොකුම ඇඟිල්ල තමයි සතිය. ඒක අනන්තයට යොමු වෙලා තියෙන්නේ අනිත් ඇඟිලි ඔක්කොම පෙරමුණු කරගෙන යෑමේ ශක්තියක් තියෙනවා. නිසා සෑම පිනක්ම කරලා පුළුවන් තරම් පින්කම් කරන්න. අනුගේ සැප පිණිස කටයුතු කරලා මේ කරන පින් ශක්තිය නිසා අපිට සතිපට්ඨානය වැඩේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දේශනාව අවශ්‍යලු දිනාටම සතිය ගැන අවබෝධ කරගන්නත් තියෙන සතිය දිනු පවණු කරගන්නත් දිනු පවණු කරපත්‍යයේ தত্ত্বය වේපුල්ල தত্ত্বයටපත් කරගන්නත් සතිපට්ඨානය පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා